අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම දේශනාව සඳහා නැත්නම් දේශනාවලියේ දෙවැනි ධර්ම දේශනාව සඳහා අවස්ථාවක් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අද 2016 ජනවාරි මාසයේ අද 31 වෙනිදා. ඉතින් ධර්ම දේශනාව සඳහා සීතුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා පහතබ්බා චත්තාරෝ ඕඝා කාමෝගෝ භවෝගෝ දිඨෝගෝ අවිජ්ජෝඝෝති තී ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් අපිට උගන්වන පාඩම් පන්තියකට සම්බන්ධ වෙලා ඒ පාඩම් පන්ති දිගේ පාඩම දිගේ ඉදිරියට ගමන් කරන අවස්ථාවක්. ඒ පාඩම් පන්ති සම්බන්ධ විස්තර සූත්‍රයට සඳහන් කරන්නේ දසුත්තර සූත්‍රය කියලා. උන්වහන්සේ සරුවචන් වහන්සේ දේශනා කරන්නට ඉච්චි තාක් ධර්ම කොටාස එකේ පොතක්, දෙකේ පොතක්, තුනේ පොතක්, හතරේ පොතක්, පහේ පොතක් ආදි වශයෙන් 10 දක්වා පොත් 10ක් හදලා එකේ පොතේ කේන්ද්‍ර 10 දක්වා කරුණු තියෙනවා. දෙකේ පොතේ කේන්ද්‍ර 10 දක්වා කරුණු තියෙනවා. තුනේ ඉඳලා තුන්වෙනි පොතේ කේන්ද්‍ර 10 දක්වා කරුණු තියෙනවා. ඔක්කොම පුදුම ප්‍රස්ථාර කිරිල්ලක් එනතන ලස්සන්ට ගොනු කිරීලක් කරලා තියෙනවා. ඒ ධර්මසේනාධිපති කෙනෙක් වශයෙන් සේනා සංවිධානයේදී කළ යුත්ත ਸਰවචනාන්තේ වෙනුවෙන් මේ ධර්මය ගොනු කරලා පිටු කරලා ප්‍රස්තාර කරලා තියෙනවා. ඉතින් එහෙම තමයි මේක අවුරුදු 2600ක් අද දක්වා ආවේ. ඉතින් ඒක නිසා අපට යම් කිසි තැනක අඩුපාඩුවක් තියෙනවා නම් හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ කෑල්ල වෙන්න ඇති අඩුවක් ඇත්තේ මොකද ඔක්කොම හරියම සලස්මක් තියෙනවා. ඉතින් ඒ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එහෙම කිව්වට මං හිතන්නේ දෝෂයක් එයි කියලා. සරුවඥන් වහන්සේටත් වඩා මේ අපි වගේ පස්චිම ජනතාව ගැන කල්පනා කරලා තියෙනවා. නැත්නම් මේ අවුරුදු 2600ක් ගිහිල්ලා අපි වගේ මේ නන්නත්තර වෙච්ච රටක ඉපදිලා කොහිදෝ යන කෙනෙකුට මේ ධර්මයේ දෙන්න සරුවඥාන්තේ ඒ වෙලාවේ වැඩ ටික කරලා තියෙනවා. මොකද සරුවඥාන්සේ දන්නවා පාරමිතා පුරාගෙන ආපු පිරිසක් ඉන්නවා. ආනන්ද ස්වාමීන් පැත්තකටලා ඉන්න ඔක්කොම කටපාඩම් කරගන්න. උපාලි ස්වාමීන් වහන්සේ පැත්තකටලා ඉන්න ඔක්කොම මේ විනය ප්‍රශ්න සාකච්ඡා කරනවා. සාරිපුත්‍ර ස්වාමීන්සේ සූත්‍ර පිටකේ අරගෙන ඔක්කොම ගොනු කරලා හදලා ඒක ආයේ මේ කටට ගෙනල්ලා තියෙන මට්ටමට හදලා තියෙනවා. ඉතින් ඒ හිටව මහා ස්වාමින් වහන්සේලා ඒ කටයුතු කරන අතර සරෝජන්සේ හැමදාම තමන් වහන්සේගේ තියෙන නිදහස් ජීවිතය ගත කරලා තිනවා. ඉතින් මේ ඔක්කොම ਸਰුවඥ වචන තමයි. හැබැයි ලස්සනට ඉදිරිපත් කිරීම අතින් මොන්නම මානවයෙක්වත් ඉතිහාසයක මිච්ඡර ලස්සනට දැනුම සංග්‍රහ කරලා නැහැ. මේක තමයි පසුව ඇති වෙච්ච ධර්ම සංගායනාවලට පදනම සැලසුනේ. ඉතින් ඒ නිසා මේව හදාාරනකොට පේනවා අපි අපේ නිවන ලබා ගන්නවා. අපි අපි මේ දැනුම ලබා ගන්නවා කියනට වඩා මේ දැනුමෙම තියෙනවා වෙනමම ව්‍යාකරණයක්. දැනුමෙම තියෙනවා අපෙන් බලාපොරොත්තු වෙන වගකීමක් මේ කාට හරි මේක තව කෙනෙකුට කියලා දෙන එකක් අවශ්‍යයි. මෙන්න මේ සංසිද්ධිය තමයි සාතනය කියලා කියන්නේ. සාසන කියන්නේ පණිවිඩය. දැන් අපි මේ පණිවිඩය ඉගෙන ගත්තොත් හොඳට අපි කාට හරි පණිවිඩ හතරමං අන්දියක පුටුවක් තියාන බර නොකියුවට වැඩ කරනකොට ඕනම කෙනෙකුට තේරෙනවා මේ මිනිසයා විශේෂයි කියලා. එතකොට ඕන කෙනෙක් ඇවිල්ලා අහනවා. එතකොට ඒ පණිවිඩය යනවා. ඒක නිසා අපි පළවෙනි වශයෙන් දැන් මේ වැඩමුළුවක කරන්නේ අපේ හිතට වද්දා ගන්න එක. එහෙම නැත්නම් අපි මේක තීරුම් ගන්න එක. ඊට පස්සේ මේ ගොනු කරලා මෙච්චර ලස්සනට හදලා තියෙන්නේ මොකටද? මේක තව කෙනෙකුට ඒ විදිහට කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අන්න අවල් පොතේ මෙන්න මේ කරුණු තියෙනවා. තමන් කෙරෙහි ආත්මනුකම්පාවක් තියෙනවනම් ආර්ථ සිද්ධියක් කැමති වෙනවනම් කරුණා කළා ඉගෙන ගන්නයි කියලා. ඉතින් ඒ තරම් ලස්සනට මේ සම්බන්ධ වෙලා තියෙන දැනුම මේ ධර්මදීපේ වෙන ශ්‍රී ලංකාවේවත් කවදාව සාකච්ඡාවටවත් ගන්නෑ. බණකටවත් ගන්නෑ. ඉස්කෝලේකවත් නැහැ. අඩු ගන්න සංඝය හදන්නෙත් නැහැ. ඒක හරීම සෝචනීයයි. මේ අත්‍යන්ත මේ කරුණු සංඝයාවත් දන්නේ නැහැ. මොකද ඒක තඳා අපකප වෙලා ඉන්න කට්ටියවත් දන්නේ නැහැ. මොකද ඒ ඇත්තට ගොඩාක් වෙන වෙන දේවල් තියෙනවා. ඉතින් අපිට මේ වගේ ඒකටම උරුම කියන සංඝයාටවත් දැනගන්න බැරි දෙයක් ඇයි මේ ආහන්න සිද්ධ වුනේ අපි කර පිට පිනක් නිසා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ කල්පනා කරගන්න ඕනේ මේක අපිට හැමදාම හම් වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේදී ඒකටම අප වෙලා කැප වෙලා අපි මේක පුළුවන් තරම් අහලා සුතමේ වසයෙන් ඊට පස්සේ මේක පුළුවන් තරම් සල්කලා සල්කලා බලලා මේක කරුණ තරහකට කියන එකක් නෙවෙයි. එහෙම නැත්නම් මේ ලාභයක් ප්‍රයෝජන සඳහා කරන එකක් නෙවෙයි. ඒ කාන්තේම අපිට අර්ථ සිද්ධිය මේකේ තියෙනවා. ඒ කාන්තේම මේකෙන් ලෝක සාසන සේවාවටත් කටයුත්තක් වෙනවා කියලා. ඒ දැනගත්තට පස්සේ තමයි භවනාව හරියන්නේ ඒකයි අපි සූතානුග්‍රහිතේ කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා කතමේ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා. භා තබ්බා. සාරිපුත්‍ර සෝන්සේ අහනවා මේ යම් කිසි කෙනෙකුට තමන්ගේ හිතසුව අභිවෘද්ධිය අර්ථ කුසලය අර්ථ සිද්ධිය කැමැති නම් මම කාරණා හතරක් කියන්නම් අන්නේකින් අයින් වෙන්න. ප්‍රහාණය කරන්න ඕනේ කියලා. ඒ ඒ හතර තමයි ඕග හතරක් ඒවට සැඩ වතුරු කියලා කියනවා. ඒව නැත්තම් මහා ගංගා මහා අපි කියන්නේ ගංග මේ ගඟ පිට අර ගන්නවා කියලා ගම් වතුර ගන්නවා කියලා. ඉතින් එදාට ඉතින් ගන්දරවල ඔක්කොම හොදාගෙන යනවා වගේ. මේ සැඩ වතුර හතරක් තියෙනවා. පළවෙනි එක තමයි කාමෝගය කියලා කියන්නේ මේ ඉදුරම් පිනවීම සඳහා ඇති ආසාව කෙලවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් යම් කිසි කෙනෙකුට හිතුනොත් මේ බණ ඇහුවට පස්සේ හරි අපි මෙතුවක්කල් දන්නේ නැතුව කිරුවේ පුළුවන් තරම් ඉදුරම් පිනවන එකමයි. උදේ ඉඳලා හැන්ද වෙනකම් විවිධ જાති රූප බල බල ඉන්නවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් විවිධ જાති සද්දාසමින් ඉන්නවා. උදේට හැන්ද වෙනකම් විවිධ ගඳ ගඳ જાති වෙනස් කරමින් රස જાති වෙනස් කරමින් ආහාර ලැබමින් ඉඳ ගන්න ඇඳමිටි ඇඳුට කොට්ට මෙට්ට වෙනස් කරමින් සුඛෝපභෝගී වෙමින් විවිධාකාර හීනමවමින් තොරන් ගහමින් කටන්තර ගොතමින් ගත කරනවා. ඉතින් දිගටම කාමයමයි. වෙන මොකක්වත් නැහැ. මේ මිනිස්සයයි තිරිසනෙකේ කිසිම වෙනසක් නැහැ. කාට හරි හිතුනොත් ඉතින් මේ manussාත්ම භාවය වෙනසක් තියෙන්න එපායි. තිරිසනුන්ට වැඩිය. මොකක්දයි කියලා. මේ කාමයක ගත කරන්නේ මේ කාමයෙන් ගත කරලා සතුටින් මැරිච්ච කවුරක්වත් නැහැ. නිසා මැරෙන්න ඉස්සෙල්ලා මේ කාමයෙන් පොඩ්ඩක් ප්‍රහාණය කළ යුතු මේ කාමයෙන් පොඩ්ඩක් ප්‍රහාණය කරන්න ඕනේ කියලා හිතුණා නම් නිවනටත් වැඩිය වටිනවා. එච්චරයි කියන්න තියෙන්නේ. මේ ඉන් එහාට ලැබෙන නිවන, ඉන් එහාට ලැබෙන මේ ධානා මාර්ගඵල එහෙම නැත්නම් මේ විපස්සනා ඥාන ඊටාම පුංචි දෙයක්. වැදගත්ම දේ තමයි මේ කාමය, කාම ඕගහින් වින් වෙන්න ඕනේ. ප්‍රහාණය කරන්න ඕනේ කියන අදහස ඇති අයට විතරයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. මොනම විදියකින් හරි කාම යෝගයේ යෙදිච්ච කෙනෙක් එක්ක බුදුහාමුදුරන් ගනුදෙනුකුත් නැහැ. කියන දේ ඇහෙන්නෙත් නැහැ. අපි මෙතෙක් කල් හිටියේ එතන තමයි සාසනේ. අපි හිටියේ සංසාරේ මේ ඉඳුරම් පිනවන තැනක. එතකොට අපට සද්ධර්මයක් නැහැ, සත්පුරුෂ සංසේවනයක් නැහැ. ඒකේ වැඩක් ඉවර නැහැ. තාම මේ කාම සංසේවනේ. ඉතින් අපිට කොතනදී හරි මේක මතක් වෙලා තියෙනවා. මේක හරියන්නේ අපි මේ කාම ඕගයෙන් වෙන් වෙන්න ඕනේ. ඉතින් ඒ වෙන් වෙනකොට අපි ඊයේ ධර්ම දේශනා නිමා වෙනකොට ළඟා වෙලා හිටියේ. ඒ සඳහා අපි පළවෙනියෙන්ම කායික වශයෙන් අපේ ප්‍රියමනාප දෙයින් වෙන් වෙනවා. ඒකට අපි කාය කාය විවේකයේ කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් අපේ සාසනික සඳහන් තියෙන්නේ අබිනිෂ්ක්‍මණය. නික්ම යාම. මේ නික්මෙන්නේ තමන් ප්‍රියමනාප වස්තු වලින්. ප්‍රියමනාප වස්තු වලින් ශිෂ්ට මිනිසයා වැඩියෙන්ම කාමයේ ඇති කරන්න කැමැති තැන තමයි ගේ කියන්නේ. ගේ තමයි ගේ හදලා තියෙන්නේ හැංගිලා කාමේ කරන්න. වෙන්න මොකටවත් නෙවෙයි. ඒ නිසා ගී ගියත් අරිනවා කිව්වට පස්සේ ඒකදී සිද්ධ වෙන්නේ අර ගේ කියන මේ බිත් වලින් හදපු ගොඩනැගිලි හතරෙන් අයින් වෙන එක නෙවෙයි. හැංග තැඟවි කළ යුතු ඒ කාරණා වලින් අපි පොඩ්ඩකට ඈත් වෙනවා. අපි ඒකට කියනවා ගී ගියත් අරිනවා කියලා. එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කරනවා කියලා. අන්න ඒ විදිහට කරන්න හිතිලා ඒක කරපු අය බැලුවොත් එහෙම ලෝක ජනගහණයත් එක්ක බලනකොට ඉතාමත්ම සුළු පිරිසයි මේ ගිහිගෙන් අයින් වෙන්න ඕනේ විනාඩියකට හරි දවසකට හරි ජීවිතයකට හරි කියලා හිතන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්. ඒ නිසා මේ කාම ඕගයෙන් වින්වීම සඳහා කටයුතු කිරීමේදී දෙන්නේ එකට කරපු එකක් ජීවිතේ කොහොක්වත් නැහැ. ඒ තරම දෙන්නේ එකතු වුණොත් කාමයට බැඳෙනවා මිසක් කාමෙන් වෙන්වීමට හිතෙන්නේ නැහැ. ඒ නිසා යන්නේ ගැළවිලා තනි තනි සටනක්. ඒක සාමාන්‍ය ලෝකයේ පවතින පද්ධතියට කරන බරපතල යුද ප්‍රකාශය. යම් කෙනෙක් මේ පවතින සමාජ සම්මත ක්‍රමයේ ගෘහස්ත ජීවිතයෙන් වෙන් වෙන්න ඕනේ. මං වෙන් වෙනවයි කියන එක අනිවාර්යයෙන්ම පවතින සමාජ ක්‍රමයට සදාචාරයට ශිෂ්ටාචාරයට ගෘහ ජීවිතයට කරන අභියෝගයක්. ඒ අභියෝගය බුදුහාමුදුරු නෙමෙයි පටන් ගත්තේ. බුදුහාමුදුරු බුදු වෙන්නේ ඉස්සලා සිද්ධාර්ථ තාපසෝ ඉන්න කොටත් හතර පෙරණ මිත්‍ය දැකලා අන්තිමටත් දැක්කේ පැවිද්දෙක් ඒ වෙනකොටත් ඒ වගේ විප්ලවීය මේ ආජීවකයෝ එහෙම නැත්නම් ශ්‍රමණයෝ කලින් ඉඳලා තියෙනවා. බුදුචානන්සේ ඒකට පොඩක් පණපවනවා. එන්නේ මේ කාමෝගයෙන් අපි වෙන් වෙන්න ඕනෑ කියන එක ඒ කෙනාට කැමැත්තෙක් ඇති වුණොත් මිස කවදාකවත් ඒ කැමැත්ත ඇති වෙච්චි නැති කෙනෙකුට ඒ දේ කරන්නත් බෑ ඒ වෙනුවෙන් තව කෙනෙකුට කරන්නත් බෑ. ඒ නිසා අපි අතර තාම අත්‍යන්ත සම්බන්ධකම් තියෙන්න පුළුවන්. ලේ නෑයෝ නැත්නම් අපේ යාළුවෝ එහෙම නැත්නම් නෑදෑයෝ කවුරුනත් කාටවත් කවුරුත් වෙනුවෙන් අබිනිෂ්ක්‍මණයක් කරන්නත් බෑ. යන්න නැති කෙනාට ඵලයන් කියලා කියන්නත් බෑ. ඒ නිසා මේ මෙතන ඉන්න අපි ටික ගත්තොත් මේ එක්කෙනෙක්වත් තව කෙනෙක් කිව්වට මේවා දැනගත් අය නෙවෙයි. එතනයි මේ විප්ලවය පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ලබාගත්ත මේ පළවෙනි ඕගයෙන් වෙන්වීමට අපි ගත්ත මේ තීන්දුව පිළිබඳ ප්‍රශ්න කතා කරන්න අපේ අම්මලාගෙන් තාත්තලාගෙන් දුවදරුවන්ගෙන් ප්‍රියමනාප වස්තු වලින් බෑ. ඒගොල්ලෝ දෙන්නේ අනිත් පැත්තට ඔපිනියන් එක. අපි බුදුහාමසෝ ගාවට යන්න ඕන වහන්සලා නිසා සත්පුරුෂෝ නිසා සද්ධර්ම නිසා අපි පොඩ්ඩකට ගිය ගිය අතහැරියා. දැන් ඔන්න අපට එන ප්‍රශ්න වලට ඔබ වහන්සේ උත්තර දෙන්න ඕන. අනිවාර්යයෙන්ම සරුවචනන්සේ උත්තර දෙන්න ඕන. සරුවචනන්සේ උත්තර දෙනවා. ඒ මොකද අපි ඊයේ කතා කරා වගේ ඒ ගිහි කී අතහරිනවා කියන නැත්නම් මේ කායි විවිකේ ලබා ගත්තා කියන මේ කෙනා පුදුමාකාර සුන්දර ලෝකයක ජීවත් වෙනවා දැන් ගිහි කී අතහැරියට පස්සේ මගේ ඔක්කොම කාම ප්‍රශ්න ඉවරයි කියලා. නමුත් යම් හේකින් ඒ කෙනා ගිහි කී අතහැරපු කෙනා ඉෂ්ටි වේවා පුරුෂ වේවා භික්ඛු වේවා භික්ඛුනි වේවා ඊ ගාවට තියෙන චිත්ත විවේකයට හිත යොද්දපු ගමන් වාඩි වෙලා කොට්ටයක් උඩ වාඩි වෙලා හිත විවේකයට කරන්න ගිය ගමන් gedara doredi කවදාකවත් නැති විදියට කාම සංඥාව වදෙන්න පටන් ගන්නවා. ඒ කියන කවදාකවත් හිතන්නේවත් නැති විදියට කාම සංඥාව ඔද්දල් වෙච්ච තුවාලයක් වගේ වදිනවා අපි ඒකට නීවරණ එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලෙස් කියන නම සඳහන් කරනවා. ගිග අතහැරපු කෙනාට ඊගාවට මුණ දෙන්න වෙන ප්‍රශ්නේ තමයි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ ආදී වශයෙන් තියෙන මේ කාම කාමේ සංඥා එන්න පටන් ගන්නවා එයා කවදාකවත් හිතන්නේ මෙච්චර අමාරුවෙන් දුවදරුවන් අතහැරලා ඇවිල්ලා මෙච්චර වස්තු භෝග අතහැරලා ආවට පස්සේ හිතේ මේ ඒකේ ගඳ ඒකේ පරණ හෙවණල්ල තුවාල වෙච්ච තන ආඩේ වගේ කාමච්ඡන්ද ව්‍යාපාද වැඩ කරන එක ගිහිල විතර ඉඳගෙන කාටවත් හිතා ගන්න බෑ. අවිලත් ඒකේ නා චිත්ත විවිකයට වැඩ කරන්නේ නැත්නම් ඒත් අදාළ නැහැ. යම් කිසි කෙනෙක් චිත්ත විවිකයට වැඩ කරනවා නම් ලබාගත් කාය විවිකයේ උසස්සත්තරපත් කරන්න බුදුමාකාර විදියට මේ නීවරණ නිවන ආවරණය කරන දේවල් එහෙම නැත්නම් මේ පරිඋත්ථාන කෙලෙස් එන්න පටන් ගන්නවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒක ඒ පරිඋත්ථාන කෙලෙස එන බව දැනගත්තාට පස්සේ හැම කෙනෙකුටම හරිම පශ්චාත්තාවයක් එනවා. මිච්ඡරත් අමාරුවෙන් ගිහි ගිය අතහැරලා ඇවිල්ලා ඔන්න අපිට හම්බුනේ මොකද්ද? වෙනදටත් වැඩිය හිතට පීඩා දෙන නීවරණ ධර්ම. නමුත් කාට හරි යෝනිසෝ මනසිකාරයේ තියෙනවනම් එයාට බුදුහාමුදුරු පුංචි සතුට වෙන්න කාරණාවක් කියනවා. නීවරණ කියලා කියන්නේ කාමය නෙවෙයි කාම සංඥාව. කාමයට වැඩිය කාම සංඥාව දරුණු අඩුයි. නිසා නීවරණ තියෙනවා කියන එක සතුට වෙන කාරණා. මගේ හිතේ කාමේ නෑ දැන්. කාමේ තියෙනකන් නීවරණේ නෑ. මේ කාමයාගේ හේව නැල්ල දැන් තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය ස්වරූපේ තමයි නිසි උපදේශන ලැබිච්ච කට්ටිය. නීවරණ වලට තරහ වෙනවා. නීවරණත් එක්ක ගැටෙනවා. නීවරණත් එක්ක වෛර කරනවා. නමුත් සර්වඥාන්සේ කියන්නේ වෛර කරලා යායින් කරන්න බෑ. අපි දැනගන්න ඕනේ gedara dore ඉනකොට අමුදරුණෙක් ඉන්නකොට ওই නීවරණ ප්‍රශ්නයක් නෑ. කෙලින්ම කාමේ. දැන් අයින් වුණාට පස්සේ කාමයේ හේවණල්ල කාමයේ සංඥාව ඒකේ ආඩේ එනවා. මේකට වෛර කරන්න කරන්න එක වැඩෙනවා. ඒ වෙනුවට කරන්න තියෙන රූප කර්මස්ථානෙට ඔළු හිත දානවා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හෝ ආස්වාස් ප්‍රස්වාසයට හෝ සක්මන් කරනවා කියන එකට හෝ වම දකුණට හිත දාන්න ගියාම ඒ කිසිම චිත්තක්ෂණයක් අරමුණක හිත තියාන්න තියෙන චිත්තක්ෂණයක් පහසුවෙන් නම් කරන්න බෑ. කටුසෙගේ පිට උඩ ඔලින් දැටයක් තියන්න හදනවා. දුවන අස්සෙක් උඩ අලුපූල් ගෙඩියක් තියන්න හදනවා. කැලේ හිටපු කුළුමී හරකෙක් ගෙනල්ලා ගම්මැද්දක බැඳගත්තා වගේ පිස්සු වැංචි වඳුරෙක් රිලෙවෙක් අතෙන් අතට පයින්නා වගේ පුදුමාකාර විදියට හරි අමාරුයි එක චිත්තක්ෂණයක් හෝ මේ අරමුණේ හිත පවත්තන්න. ඒක සරුවචනාසිය තියෙන්නේ ආරග්ගේ සාසපෝ කියන උපමාව කෙලින් කරපු ඉදිකට්ටක් උඩට අබහුරක් අරගෙන වැක්කිරුවොත් කවදද අහනවා අබෑටයක් අර ඉදිකට්ට උඩ බැලන්ස් වෙන්නේ. සමතුලිත වෙන්නේ. කොච්චර වැක්කරුවා සමතුලිත වෙන්නේ ඒ වගේ තමයි මේ කාමයේ අයින් කරලා මේ කාම සංඥාවෙන් බැට කරන කෙනා ඒකට තියෙන එකම පිළියම වශයෙන් මේ කයේ හිත තියන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කයේ හිත තිබ්බ බවට තියෙන මේ ආස්වාද ප්‍රසවාසයේ හිත තියන්න ඕනේ. එහෙම නැත්නම් මේ සක්මනේ හිත තියන්න ඕනේ. නැත්නම් සක්මකට වම දකුණේ හිත තියන්න ඕනේ. නැත්නම් ඉදිනේද වැඩ කරනකොට මොකද්ද මොන චේතනාවෙන්ද Taman කටයුතු කරන්න කියන එක හිත තියන්න ඕනේ. නැත්නම් ඒ ඉරියව්ව හිත තියන්න ඕනේ කියලා. ඉතින් ඒකට අපි කියනවා කමටහන් දෙනවා කියලා. ඉතින් මේ කමට කමටහන්ට උත්සාහ කරනකොට තේරෙනවා අපි මෙතෙක් කල් කණ්ඩ දීපු බොණ්ඩ දීපු තපසලස මේ හිත කිසිම විදිහකින් අපේ වැඩේට සහයෝගය දෙන්නේ නැහැ. ඒක තන්නේ කරම අපිට විරුද්ධව අරියාදුවට හිටලා තියෙනවා. ඒක නිසා කාම සංඥාව තේරුම් අරගෙන කාම සංඥා දුරු කරන අදහසින් රූපාරම්මණයකට හිත දාන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට ඇහෙන්නවත් බුද්ධෝත්පාද කාලයක විතරයි. අබුද්ධෝත්පාද කාලවලට අපි ගිහි ඇතහැරියාට අපිට කවදාහකවත් නීවරණ එයි කියන එක කියලා දෙන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. නීවරණ ආවට පස්සේ ඒක නීවරණ අයින් කරන ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ රූප කර්මස්ථානෙට හිත දාන්න ඕනේ කියන මේ පුංචි කාරණාව කියලා දෙන්න බුදු කෙනෙකුට අර කාටවත් බෑ. මොකද කවුරුවක්වත් හිතන්නේ මේසා වද දෙන නීවරණ නැතිකරන්න නීවරණත් එක්ක කතා කරලා බෑ. ඒ වෙනුවට කළ යුතු දේ තමයි ඉරියවට හිත දාන්න. ආනපානට හිත දාන්න. වම දකුණට හිත දාන්න. සක්මන්ට හිත දාන්න. ඉරියවට හිත දාන්න අනික් වැඩවල කියන එක අද වුණත් මේ බුද්ධෝත්පාද කාලේ මේ මේ බුද්ධ ධාසන අවුරුදු 2600 ගිහිලා තිබුණත් කෙනෙකුට කියලා දෙන්න බෑ. කිව්වට ගණන් ගන්නෑ. බැරිකම නිසා නෙවෙයි. ඒ කිසි කෙනෙක් හිතන්නේ මේ වර්තමාන හිත පැවැත්වීම තමයි නීවරණ වලට දෙන තියෙන උත්තරය කියලා. හිත පැවැත්වන්න බැරි නිසා නෙවෙයි. ඉතින් අපි හිතමු කොහොමද කියලා කියලා කටක වෙනකන් කියලා හරි එක්ක බුද්ධ ගෞරව නිසා හෝ එහෙම නැත්නම් ධර්ම ගෞරවය නිසා හෝ සංඝ ගෞරවය නිසා හෝ නැත්නම් මේ කිව්වට කීකරු වෙන සීල ගෞරවය නිසා හෝ මම මේක කරලා බලන්න ඕනේ. එන්න එන්න ටික ටික ටික ටික මේ ඉන්න ඉරියව්වේ හිත තියන්න ඕනේ. නැත්නම් ඉරියව්ව ඇතුලේ තියෙන මේ ආනපාන බිම්බිම ඇක්ලිම හිත තියන්න ඕනේ. ඒක දක්වණේ හිත තියන්න ඕනේ. වම දකුණ හිත තියන්න ඕනේ මේ කාරණා තේරුම් ගත්තයි කියලා හිතමු. දැන් මේ වෙනකොට තාම නෑ. මොකද තාම ඉන්නේ වැඩපුළුවේ පළවෙනි දෙවෙනි දවසින් තාමත් අර නීවරණ නැති කිරීමේ විශේෂ උපක්‍රම හොයගෙන හිත හිත තමයි හුඟ දෙනෙක් ඉන්නේ. නමුත් එක උපක්‍රමයක් තියෙන්නේ. ඒක රූප කර්මත්තානක තියන්න ඕන. දැන් අද ධර්ම සාකච්ඡා වේලාවේදී සමහර ඇත්තෝ දන්නවා හිඳගෙන ඉන්නකොට මානසිකාරයේ යෙදිය යුතු තැන. සක්මන් කරනකොට මානසිකාරයේ යෙදිය යුතු තැන. සමහර දවස් 7ම ඉඳලත් යනකොට අහනවා අනේ ස්වාමීන් වහන්සේ මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නකෝ වාඩි වෙලා. යන දවසේ අහන්නේ. සක්මන් කරනකොට මොකද්ද කරන්න ඕන කියලා කියන්නකෝ. ඒ මොකද යා පෙලිලා පෙලිලා පෙලිලා මුළු දවස් හතේම නීවරණ බැට කාලා. එයා හිතන්නේ මේකට වෙනමම ක්‍රමයක් ඇති. මේ ස්වාමීන් වහන්සේ තියානින්නවා දෙන්නේ නැහැ. යනකොට කියනවා අඬලා. යනකොට හරි මේ පොඩ්ඩක් අපිට කමටහනක් දෙන්නකෝ කියලා. ඉතින් ඒක උඩට දවස් 7ෙම කිසි වැඩක් වෙලා නැහැ. අපි දී යුතු කමනාන තමයි. මුලින්ම දීලා තියෙන එක ඇහිලත් නැහැ, දන්නෙත් නැහැ. ඒ නිසා යම් දවසක අපිටම යම් කෙනෙකුට මේ වර්තමානයේ හිත පවත්තන වෙලාවේ කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ. මේක කවුරුත් කරන දෙයක් නෙවෙයි මම්මයි කරන්න ඕනේ කියලා මේ ක්ෂණ මාත්‍රේ තේරුම් ගත්තයි කියලා. ඒ නිසා මානසිකාරයේ යෙදියොත් මොකේද කියලා තේරුම් ගත්තයි කියලා හිතමු. එතකොට යාට තේරුණොත් මෙහෙමනම් මට දවසේ ඊට වැඩිය තව චිත්තක්ෂණයක් වර්තමානයේ අරමුණේ හිත පවත්වන එකට බාධාවක් නැහැ. මේක නම් කළ යුත්තේ සක්මණේ මීට වැඩිය තව එක පියවරක් තියන්න මට බාධාවක් නැහැ. එදිනදා වැඩ කරනකොට කනකොට බොනකොට යනකොට එනකොට පිට බලනකොට ඉස්සරහා බලනකොට ඒක දැනගන්න මම මේ ඉන්නේ ඉරියව්ව කියලා දැනගන්න බාධාවක් නැහැ. සැකේ තමයි ප්‍රශ්නේ. කවුරක්වත් හිතන්නේ මේ ඉරියව හිත පැවැත්වීම මේ ප්‍රධාන කාම සංඥාට දෙන්න තියෙන උත්තරේ කියලා. අපි හිත මේක බාරගත්තයි කියලා. ඒක බාරගත්තා නම් භාවනා වැඩමුළුවේ ජීවිතේ 50ක ප්‍රශ්න ඉවරයි. නමුත් ඒක පැත්තක් තියෙනවා. එහෙව් කෙනා කවුරු වගේ කෙනාද මම වාඩි වෙච්චා මෙන්න මේකයි බලන්න ඕන කියලා දන්න කෙනා. මම සක්මන් කරනකොට මෙන්න මේකටයි හිතේ යුත්තේ කියලා දන්න කෙනා. නැත්නම් කනකොට යනකොට එනකොට ඉස්සරහා බලනකොට පස්සට බලනකොට අත නමනකොට දිගාරිනකොට සංඝහටිය දාන්නකොට පාත්‍රය දාන්නකොට හිත පවත්තන්න ඕනේ මොකේද කියලා දන්න කෙනා ඒක රකින්ද ඒ උපයා ගන්නාලද චිත්තක්ෂණේ රකින්ද එයාගේ අනිකුත් ඇවතුම් පැවතුම් වලින් ආරසාවී දු ක්‍රමයක් තියෙනවා දැන් ඒක හරියට කියන්නේ දරු ගැබක් හටගත්ත මවක් ඒ දරු ගැබ්බ රැකෙන්න නම් පෙන්කෙලින්න බෑ දැන්. සෙල්ලක්කාරකම් කරන්න බෑ. එහෙම වුණොත් ගබ්ස වෙන්න ඉඩ තියෙනවා. එයා දැනගත්තොත් දැන් මං ගැබ්බ අරගෙන ඉන්නේ කියලා එයා දරු ගැබ රකින්නා වූ කුලකාන්තාවක්සේ එහෙම නැත්නම් දරු ගැබක් රකින්න රාජමහේසිකාවක්සේ ඒ දරු ගැබට කළ යුතු උපස්ථාන ඒ අම්මට තේරෙන්නේ. එයාගේ අත්තම්මට තමයි තේරෙන්නේ. එයාගේ කිරියම්මට තමයි තේරෙන්නේ. ඉතින් එතකොට ગેප් එක හැරපාලා යාට කිරිමහුගුරු දෙනෝ රජවරු. මොකද මේ බඩේ ඉන්න එකා තමයි ඒකට රජ වෙන්නේ. මේ දරු පැටියෙක් නෙමෙයි දරන්නේ රජ පැටියෙක්. ඉතින් ඒ නිසා මේ දරු ගැබට සලකන සැලකිල්ල රජපෞල් වල හරි වැඩි දෙක තමයි මහේශිකාව ගැබ් ගත්ත ගමන් අන්තපුරේ ඉන්න අනෙක් සියලුම ස්ට්‍රීට් මෙයාට වහ දෙනවා. ඒක ඉතින් ඒක බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. මොකද මේ ගෑණිට ගහලා වැඩක් නැහැ. හම්බෙන්නේ දරුවට හදන එකයි. ඉතින් හැම කෙනාම කියනවා ගැබක් පිහිටියොත් මට කියන්න. ඉතින් මේ අම්මනි කියා බෑවොත් කප්සයි. එකක් එකකින් අරසවෙන්න ඕන නිකන් Taman ඉස්සර වගේ බෑ දරු ගැබක් රකින්න මවක් වගේ රැකෙන්න ඕන. මේකට හොඳ ලස්සනම උපමාවක් දෙනවා අටුවාචාරින් වහන්සේ වෛශ්‍යාවකට නම් දරු ගැබ හිටියේ වෛශ්‍යාවට එකම දෙයයි ඕනේ ඉක්මනට ගබ්ස කරගන්න ඕනේ නැත්නම් පිරිමි කැමති වෙන්නේ නැහැ. ඒ නිසා රාජමහේසිකාව දරු ගැබ රකින්න කොච්චර උනන්දු වෙනවද? ඒහා සමානම දරු ගැබ විනාශ කරන්න වෛශ්‍යාවක් කරදර දරු ගැබට මේ ගබ්ස කරන්න උත්සාහ කරනවා. ඒ වගේ මේ යෝගාවචරය දන්නවනම් මොනම ක්‍රමයකින් හෝ මේ වාඩි වෙච්චාම මම මෙන්න මෙතන හිත තියන්න. ඒක මට පුළුවන්. මං මුළු ජීවිතෙම සීලෙම වග වෙනවා පුළුවන් තරම්. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. වැඩි මනක් ඕන නම් ඉඳගෙන ඉන්නකොට දැන ආනාපානේ තව ඩිංගිත්තක් කියන. සක්මන් කරනකොට පුළුවන් තරම් මම ඉඳගෙන නෙවෙයි මං සක්මන් කරනවා කියලා දාන්න. මේ මදිවට තව වැඩි මනක් දාන්න මම මේ දන්නේ කොහොමද? එයි මට වම තේනකොට තේරෙනවා. දකුණට තියෙනවා කියලා. මෙන්න මේ මානසිකාරකමේ දැනගත්ත ගමන් ඒ යෝගාවචරයා දරුගබක් රකින්න රාජමහේසිකාවක්සේ කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක්සේ ඒක රැක ගැනීම සඳහා කළ යුතු කාරණා ටික එමෙතන මේ ගබ්ස නොවීම සඳහා කළ යුතු කාරණා ටික වෛශ්‍යාවක් ගැබ පහ කිරීම සඳහා කළ යුතු කාරණා ටිකයි අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා හිතාගන්න කියලා මම මේ බණ අහන අයට ඉඩ තියෙනවා. රාජ මහේතිකාවක් නම් දර්ගබ රකින්න උපියවර ගන්නවා. වෛශ්‍යාවක් නම් පුරුෂ පුරුෂෝ කැමති නෑ දර්ගබ තියෙන කාන්තාවය දර්ග ගම්ස කරනවා. ඒ නිසා සාරිපුත්තු සාංශිකම තියෙනවා බද්දක සූත්‍රය කියලා සූත්‍රයක්. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට තමන්ගේ අර්ථ සිද්ධිය කැමති කෙනෙකුට මේ මැරෙන්න යන වෙලාවේදී නම්බුකාර මරණයක් අවශ්‍ය නම් එහෙම නැත්නම් සදාචාරාත්මක මරණයක් අවශ්‍ය නම් එයා මෙන්න මේ විදිහට හැසිරෙනවා. ඒක ගැන දන්නේ නැත්නම් එයාගේ මරණයේදී තාමත්ම පශ්චාත්තාප වෙන දුක්ඛිත මරණයකටපත් වෙනවා. මේක හරියට කියනවා නම් ඔට ඒ දරුගබ රැක ගන්න ඕන නම් මෙන්න මේ කාරණාවල් ටික කරන්න එපා. ඔබ මේ දේවල් කෙරුවොත් ගබ්ත වෙනවා. ඒ වගේම ඔබ මේ ජීවිතය මරණයේදී ඊටාම දුක්ඛිත තත්ත්වයටපත් වෙනවායි කියලා කාරණා හයක් පෙන්ලා තියෙනවා. Tamange හිතසුව කැමති යෝගාවචරයා විසින් නොකල යුතු හයක්. කම්මා රාමෝ හෝති කම්මා රතෝ කම්මා රාමතානුයුක්තෝ. අපි ගම් මේ භාවනා වැඩ පිළිවෙලදී හරි කමන්නේ. නානා ප්‍රකාර වැඩ කර කර කය වේසමින් කර්ම කර්මාන්ත සඳහා රාමයක් කැමැත්තක් කම්මා රතෝ ඒ සඳහා රතිය එයි යෙදී ගත කරනවා නම් අර වර්තමානයේ හිත පවත්වපු චිත්තක්ෂණෙන් ඇති වෙච්ච අර එකලස මේ ක්‍රියාකාරකම් වැඩිකම නිසා අනිවාර්යයෙන්ම හැලැප්පෙනවා උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මේකටත් උදාහරණයක් වශයෙන් මැටි ටිකක් අරගෙන වතුර වීදුරකට දාලා වතුර වතුර ටිකක් දාලා කලවම් කරලා කලවම් කරලා <clears throat> කබඩයක් උඩ තිබ්බොත් ඔක එන්න එන්න එන්න තැම්පත් වෙනවා. ඒ ඒ රොන් මඩ තැම්පත් වෙන්න සුමානයක් විතර. හොල්ලපු ගමන් ආය විසෙනවා. අච්චර වෙලා තැම්පත් වෙලා තිබුණාට එක සැරයක් හෙල්ලිච්ච ගමන් ආය විසෙනවා. ඒ නිසා මේ තැම්පත් වෙච්ච එක තැම්පත් වෙන්න දෙන එකත් අවුස්සන එකත් බැලුවොත් සුමානයක් තැම්පත් වෙච්ච එක එක චිත්තක්ෂණයක් ගැස්සිච්ච ගමන් ඉවරයි. ඒ වගේ මේ ඇති කරගත්ත මේ එකලස ඒකට සමානට පස්සද්ධිය කියන වචනේ පාවිච්චි කරනවා. ඒක කැඩිලා යන්න ඇවිස්සෙන්න වෙලා යන්නේ නැහැ. ආයේ ගත්ත තත්ත්වයට ගන්න ආයේ සුමානයක් විතර ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා යෝගාවචරය අර දරුගබක් රකින්න මවක් වගේ ඒ Taman අර වරින් වර හෝ ඇති කරගන්නා වූ මේ වර්තමානට එළඹ සිටින සතිචිත්තක්ෂණය අපි දැන් තංගිය මේකට ක්ෂණ මාත්‍රය කියලා සති මාත්‍රය කියලා එහෙම නැත්නම් ගියම අපි චිත්තක්ෂණය කියලා ඒක රැක ගන්න විදියට Tamanගේ කය හසුරව ගන්න දන්නේ නැත්නම් හොදෝද මඩේ මඩේ දාන කෙනෙක් වගේ මෙතනදී හදා ගන්නවා ආයෙදිට ගමන් නගනවා ආරක කලවම් වෙනවා. ඒ නිසා කම්මා රාමෝ හෝති කම්මා රතෝ කම්මා රාමතා අනුයුක්තෝ. ඒ නිසා මේ භාවනා කරන කෙනා තමන්ගේ එදිනදා වැඩවල ක්‍රියාකාරකම් වල නැවතිල්ල කරන ගතියක්. නිස්සද්දව කරන ගතියක්. සතියෙන් කරන ගතිය පරියන්ගෙන් පිට නැත්තම් කොච්චර උපය ගත්තත් ඒක නිකන් වැල් ගැඩවිල්ලෙක් ඇදලා කාන්තාරයකට දැම්මා වගේ. එහෙනම් පෙට්‍රෝල් ටිකක් කරන මේ පීරිසියක තිබ්බා වගේ හුලඟට ගහගෙන යනවා. මොනවා වෙනවද කියන දා. ඉතින් යෝගාවචර කොච්චර ආසාවෙන් භාවනා කරත් කොච්චර මේ වර්තමාන හිත පැවැත්ම හැටි දන්නව දැනගත්තත් ඒ පරියංකෙන් පිට සක්මණෙන් පිට වැඩවලදී ඒ නැවතිල්ල වැඩ කරන ගතිය නිස්සද්ද වැඩ කරන ගතිය සතියෙන් වැඩ කරන ගතිය නැත්නම් එයා වෛශ්‍යාවක් දරුගව මේ ගබ්ස කරන්න කටයුතු කරන්නෙක් වගේ තමයි පේන්නේ. ඒ නිසා යෝගාවචරයට භාවනාව හා සමානව අනෙකුත් ක්‍රියාකාරකම් සමාජශීලී කටයුතු කරනකොට ඒ භාවනට අනුග්‍රහ පිණිස කරන්න දන්නේ නැත්නම් ඒ මේ කත මේ චත්තාරෝ ධම්මා පහතබ්බා කියන වගේම පෙන්නනවා සාරිපුත්‍ර සාංශ මේ දසුත්තර සූත්‍රයේම ආන භාගීය කාරණා හතරක් එයා කාම යෝගී වෙනවා මේ කාමයේ අයින් කරන්න එක පැත්තකින් මේ චිත්තක්ෂණේ උපයනවා. අනිත් පැත්තෙන් ගිහිල්ලා උඩ පනිනවා, දඟලනවා, කය අවසන් ගිය ගමන් අර ඇති කරගත් එක තිබුණ තැන ලකුණක් නැති වෙන්න නැති වෙනවා. ඒ නිසා කාම යෝගී කෙනාගේ හැටි දඟලන ගතම තමයි. පළවෙනි අවුරුදු 10 දී බබාට වැඩිය 10 ඉඳලා 20 යනකම් ක්‍රීඩා දශකයට ගියාම පොඩි දරුවෙකුට නිකන් ඉන්න බෑනේ. දඟලනවා දඟලනවා දඟලනවා දඟලනවා. ඊට පස්සේ වර්ණ දශකයට ගියාට පස්සේ ඉතින් බ්‍රේක් dance උත්තර ಭಾರತೀಯ සංගීතයයි අර නැටුමයි මේ නැටුමයි දාගෙන අරක සම්පූර්ණ නැටවිල්ලක් නටවන්නේ. දෙමාපියොත් මේ නැටවිල දරුවන්ට කැමතිනේ. භක්ති ගී කියන්න ඕනේ. නටවන්න ඕනේ. ඉතින් නටවමු. මේ මේ නටවපු නැටවිල්ල ආය තැම්පත් වෙන්න කොච්චර කල්යයිද? ඊට පස්සේ වර්ණ දශකයේ ඉඳලා බල දශකයට ගියාට පස්සේ ඉතින් වැඩ පෙන්වන්න හදනවා අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා මේ ක්‍රියාකාරකම් කෙරුවාම අර භාවනාදී ඇතිවෙච්ච චිත්තක්ෂණයක් ඕ දාන්න නැත්නම් ගැප් ගත්ත මවක් වගේ දරු ගැබ රැකිය යුතුව වෙනුවට මේ දඟලන දැඟලිල්ලයි මේ දෙක එකිනෙකට සහයෝගයේ විදියට වැඩ කරනකොට ඒ පුද්ගලයා දන්නේ නැත්නම් මේ මම යෝගාවචරයක් බව මම නැවතිල්ල වැඩ කරන්න ඕනේ බව මම නිස්සද්දව වැඩ කරන්න ඕනේ බව. මම සතියෙන් වැඩ කරන්න ඕනේ බව. මිතින් ඒ කාන්තාරක ලියදලා දාපු වැලකඩිලා වැඩවිල්ලක ගෙනහින්ද වෙනවා. ඒ මිනිස්යාට ඒ බුරුමේ පඬිස්සාංශ කියන්නේ gedara dora ජීවිතේ සැපත් නෑ, භාවනා සැපත් නෑ, දෙලොක් මැද හිර වෙලා දඟලන කෙනෙක්. ඕනේ තරම් භාවනා මධ්‍යස්ථාන ගියාම මේ කට්ටිය දැක්කයි. බොහෝම උනාවේ භාවනා කරනවා. එළියට ගිය ගමන් ආයෙ හැංගුම් මුදාහැරලා දඟලන්න පටන් ගන්නවා. ඉතින් කොච්චර දෝ කියනවා ඔබ කරපු වැඩේට ගෞරව වෙන්න නම් අනික් වැඩවලදීත් කයේ දඟලිල්ල පොඩ්ඩක් අඩු කරන්න. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේ අපිට නීති දාන්න දෙනවා. අපි මේ ස්වාධීන පුද්ගලයෝ ඔබ කවුද අපිට නීති දාන්න දෙන්නේ? ඉතින් ඒක නිසා ලොකු විවස්ථාමය එකඟතාවයට එන්න ඕනේ මෙතෙන් ආවට පස්සේ අපි පොඩ්ඩක් වෙනස් වෙන්න වෙනවා. ඒක බුදුරජාණන්සේ දසුත්තර මේ දසධම්ම සූත්‍රයේ කියන පැවිද්දට අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝති අබින්නම් පච්චවේකිතා මේ අනික් කිහියක් නටන්න නැති නටන්න බෑ. අපි දැන් මේ යෝගාවචරයක් වෙන්න හදනවා සතියට තැනක් දෙන්න හදනවා කාමෝගෙන් අයින් වෙන්න හදනවා. ඒක හරි ගිහිලා තියෙන එකන ආන්නේ විදියට මේ කම්මා රාමෝ හෝති කම්මා රතෝ කම්මා රාමතා අනුයුක්තෝ කියන විදිහට මේ කය නටවන නලවන පිනවන සලිත ලලිත ගති වලට යන්න ගියොත් භාවනාව කරන tempat වෙන එකයි මේකේ ඇවිසිලා බලනකොට පිස්සු හැදිලා නැතරුණත් ඇති පිස්සු හැදිලා නැතරුණොත් ඇති එයි මේක දෙක දෙපැත්තට අදින්න ගත්තාම කොහොමද මේක දරන්නේ දෙක භස්සාරාමෝ හෝති භස්සාරතෝ භස්සාරාමත අනුයුක්තෝ කතා කරන්න තියෙන ආසාව. විලාවක් හම්බු වෙච්ච ගමන් එක එක නැති කතාව. ඉතින් භාවනා මධ්‍යස්ථාන වලට ඉන්නේ කට්ටිය මේ අන්තර් සම්බන්ධතා ඇති කරගන්න. කොහින්දලා දාවේ කතෝලික එක්කනේ දානී කොහොමද බුද්ධඝමට ආවේ? ඇයි මෙතෙන්ට ආවේ? මීට දැන් හොද්ද දැන් නැද්ද? ඉතින් කුචු කුචු කුචු කුචු කුචු කුචු ගාලා පටන් අරගන්න. පටන් අරගත්තට පස්සේ ඒකල බුරුමේ පණ්ඩිත සාංශ කියන මේ මොකයිද මේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන නිසා ගොඩාක් හටවල් වලින් කට්ටිය එකතු වෙනවා. ඇවිදලා එක එකනාගේ ප්‍රේම සම්බන්ධකම් පටන් අර ගන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා මම උඹලට කියන දේ තේරුම් ගන්න ඕනේ නම් පරියංකයට යන්න ඉස්සලා විනාඩි 5ක් කතා කරලා යන්නයි කියලා කියනවා. පරියංකයට ගියාට පස්සේ හිත විනාඩි 10ක් කතා කරනවට කතා කරපෙක් ගැන. දින්නේකේ දැන් කතාව අහපු එකාගෙත් හිත විනාඩි 10ක් කතා කරනවා. කතා කරපු එකාගෙත් හිත විනාඩි 10ක් කතා කරනවා. ඊට පස්සේ කියනවා හිත යනවනේ පිට. හිතවිලි එනවනේ. ඉතින් මේකට ඒ අනුග්‍රහය ඒක නැත්තම් කාම යෝග වෙනවා. කතාව කියන්නේ කාම යෝගයක්. රේඩියෝ එකක් ගත්තාම උදේ ඉඳලා හැන්ද වෙනකම් කතා කරනවා. ටෙලිවිෂන් එකක් ගත්තාම උදේ ඉඳලා හැන්ද වෙනකම් කතා කරනවා. දැන් ගෙදරක් හදන්න බෑනේ ටෙලිවිෂන් නැ නැතුව. ඒක ගෙදරක් නෙවෙයි ඒව නයි හුඹහක් තමයි. අනිවාර්යයි ටෙලිවිෂන් එක. ඒක තියෙන්නත් ඕනේ එනකොටම පේන්නේ ඉස්සරහින්ම තියෙන්නත් ඕනේ. අල්ලපු ගෙදරට ටිකක් ලොකුවට තියෙන්නත් ඕනේ. රේඩියෝ එකක් තියෙන්න ඕනේ. නිතරම මියුසික් තියෙන්න ඕනේ. මේ ලංකාවේ තාම ටිකක් අඩුයි. ඒ පිටරට කට්ටිය කොයි වෙලාවෙත් අර පොරොප්පයක් ගහගෙන මැෂින් එකක් තියාගෙන දුවන කොටයි බයිසිකල් බදින කොටයි එලවන කොටයි කොයි වෙලාවෙත් කනට සද්ද දාගෙන තමයි යන්නේ. එහෙම නැත්නම් කතාව. ඉතින් මේ භාවනා කරනකොට මේ කාම ඕග ගැන දැනගෙන ගිහිගේ අතහැරලා මෙච්චර ලස්සන නම්බුකාරක වැඩක් කරපු මිනිසයාට කලාතුරකින් හෝ සතිය පිහිටන කෙනාට කිව්වොත් ඔක උපයන එක වෙනම දෙයක් මිනිස්සුයෝ ඔක ආරසා කරන එක වෙනම කතාවක්. උත්හාන සම්පදා වෙනයි ආරක්ක සම්පදා වශයෙන් කතා නොකර හිටපන් කියලා. සමහර වෙලාවට රිට්‍රීට් එකේ ඉලවන්න වෙනවා. මොනම තාලෙන්වත් කිව්වට අහන්නේ නැහැ. දෙන්නේ එකතු වෙච්ච ගමන් කතාව. ප්‍රමාණ මේ පිරිවින්ඩත් එළිය දෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් ඔය ත්‍රිලිංගෙත් එක්ක යන දෝෂයක් තමයි තියෙන්නේ. පිරිබින්ඩ තමයිලාට එනවා දෙන්න දෙන එක තුල කුටු කුටු කුටු ගන්න පටන් ගන්න. ඉතින් ළඟට ගිහිල්ලා හරියට අර මනින්නේ ඒ දෙන්නට මේ මරණීය දඬුවම් කළ යුතරම බරපතල වැරද්දක් කියලා නෑ. කතාව කියන්නේ වැරද්දක් නෙවෙයි. මේ කතා කරන්නේ යෝගාවචරෝ ගැන. මේ කතා කරන්නේ සතිය පිළිම ගැන දන්න කෙනාට ඒ උපයා ගන්නාලාද චිත්තක්ෂණේ ආරස්සා කිරීමට වෛශ්‍යාවක් වෙන්න එපා. දරුගබක් රකින්න රාජකන්‍යාවක් වෙන්න. එහෙම නැත්නම් කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වෙන්න මේ උපේන දේ රකින්න. ඊගාට නිද්දාරාමතා. මුඟ දිනකොට මේ කතාව සහ ක්‍රියාව අඩු වෙච්ච ගම හිටගෙනත් ඉඳ යනවා ඉඳගෙනත් ඉඳ යනවා. භාවනා මැදයන් තාපම උදේ කාලත් බුදිනවා. දවල් කාලත් බුදියනවා. ඒ මොන දෙයකවත් දැන් හැඟ ඇවිස්සෙන්නේ නැහනේ. නිසා පුදුමාකාර විදිහට ඉන්ද්‍රියමත කරන්න පටන් අර ගන්නවා. ඒක මේ දැන් මේ වගේ දවස් හතරකට අටකට ආපුවම මේක එනවා අඩුයි. නමුත් පැවිදි වෙච්ච කට්ටිය දිහා බලනකොට කාලා නිදියන එක කලා නිදි. වෛද්‍ය කලා නිදි කියලා බෝඩ් ගහලා තියෙනවා. ඒ වගේ අපේ කට්ටියත් කාලා නිදි තමයි. හුද්දට කනවා. කාලා බුදිය ගන්න. ඉතින් කය තැම්පත් කරලා තියෙනවා, ඒ වචනේ තැම්පත් කරලා තියෙන ගොඩාක් කුසල් සිද්ධ වෙයි කියලා හිතනවා කාලා බුදිය ගත්තා. ඒ නිසාම සාරිපුත්‍ර සාන්දේ කියනවා මේ කයත් තැම්පත් කරගන්න වචනේ පිටින්නත් එපා. හැබැයි ඒ හම්බෙච්ච අල්ලපනල බුදියන්න යන්න එපා. නිදාගත්තොත් කාම යෝගී වෙනවා. මේ උපයා ගන්නලද කාම ඕඝේ නතර කරගත් අවස්ථාවේ තියෙන අවදිගම නිදාගන්න එක නෙවෙයි. ඒ නිසා නිද්දාරාමතා කරන්න එපයි කියලා තියෙනවා. ඊගාවට ඝන සංගණිකාරාමතා. සෙනගත් එක්ක ඉන්න තියෙන ආසාව. හැම වෙලාවෙම සමාජශීලී වෙන්න තියෙන ආසාව. එහෙම නැත්නම් මේ හුදේකලාවට විරුද්ධ ගතිය. විවේක වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න කැමති නෑ. නිතරම කැමති සබේට තලේට කුලයා කෙරේ ගණයා කෙරේ එළී වාසය කරනවා. ඒ වාසය කරන එකනාක එක්කෙනෙක් භාවනා කෙරුවට පස්සේ හෝ භාවනා කරන්න ඉස්සර වෙලා මේ කුලයා කෙරෙහි ඇලි ගණයා කෙරෙහි ඇලිකත ගත කෙරුවොත් එයා බොරුවට අහු වෙනවා, කේලමට අහු වෙනවා, හිස්සචෙන්ට අහු වෙනවා, පරිසෝචෙන්ට අහු වෙනවා. කායික නෙමෙයි අකුසල් සිද්ධ වෙන්නේ සෙනගක් එක්ක ඉන්නකොට නිකන් ඉන්න බෑනේ කතා කර කර ඉන්නවා. දන්න දේත් කියනවා නැති දේත් කියනවා. ඒ වගේම සරපරසෝචන කතා කරන්න වෙනවා. එහෙම නැත්නම් නොදැනුවත්වම කේලම් කතාවලට අහු වෙනවා. නැත්නම් නිකන් ඉනොට හිස් වචන කතා කරනවා. ඉතින් එයා දන්නවනම් මේ කණ්‍යා කෙරේ බැඳිච්ච ගමන් කුලයා කෙරේ බැඳිච්ච ගමන් අපිට වචනෙන් අකුසල් සිද්ධ වෙනවා. ඒක සත්ව ඝාතනය හා සමාන කර්මපතයක් කියලා දන්නවනම් කොච්චර පරිසං වෙයිද? අපි දන්නා සත්‍යක් මරුවොත් නම් අනිවාර්යයෙන්ම අපාය යනවනේ. බොරුවත් ඒ වගේමයි. කියලාමත් ඒ වගේමයි. හිස් වචනත් එහෙමයි. පරිසෝචනත් එහෙමයි. ඒක නිසා ඝණයා කෙරේ බැඳිලා නැත්තම් අපි කවදාකවත් වචන කතා කරන්නේ නැහැ. ඝණයා කෙරේ බැඳිච්ච ගමන් කුලයා කෙරේ බැඳිච්ච ගමන් සෙනඟට ගිය ගමන් මේ ඇති වෙන වචනේ දොඩමළු වෙන ගතිය. කොච්චරද කියනවනම් තනිව හිටියොත් පිස්සු හැදෙනවා. බටහිර ලෝකයේ බොහෝම ඈතින් මිනිසු ගත කරන්නේ. දරුවත් එක්ක අම්මයි කතාවකුත් නැහැ. අල්ලපු ගෙදර කතාවකුත් නැහැ. ඉතින් ඒ නිසා හැම කෙනෙකුටම මානසික වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔක්කොම ඉන්නේ මානසික අසහනේ. ලංකාවේ නම් පලාතක නැහැ මොකද ඒ තරම්ම කයිවාරු. හැම කෙනෙක්ම සයිකියාට්‍රික් කෙනෙක් හැම කෙනෙක්ම පිස්සෙක්. කත්තාව කිව්වම ටොංගාන මෙච්චරයි කියලා නැහැ. පන්සල තමයි මේකට තැන. සීල් ගත්ත දවසට පන්සලේ බණ මඩුවේ හොඳටම පුළුවන් තරම් කොත්තමල්ලි බීලා බන්තර මොකද්ද මේ බන මඬුව වටේට චූ කරනවා ඒකල ඇතුළටලා ඉඳගෙන කයිවාග ඉතින් එදාට හාමුදුරුවෝ යන්න ඕන වෙන තැනකට මොකද ඒක තමයි තිප්පොල කට්ටියට ඉතින් ඒ ගතිය හොඳටම තියෙනවා භාවනා මධ්‍යස්ථාන වල කට්ටිය ආවට පස්සේ එකතු වෙලා පටන් අර ගන්නවා මොකද මේ ගණ සංගණිකාවත් කතාවට තරක් කර ගන්නවා බුදුසෙන්න්සේ මේ ඝන සංගණිකාට කියන්නේ ශූන්‍යාකාරය කියලා. මෙතෙන් අපි ආවේ කාමේ වඩන්න නෙවෙයි තනි තනිය කාමේ නැති කරන නිසා කවුරුත් දැක්කට නොදැක්ක වගේ ඉන්න ඇහුණට නැහුණා වගේ ඉන්න අපි පටන් ගන්නකොට කියන මෙන්න මේ ටික කරන්න ඕන ඔයින් පිට යන්න එපා ඕන වුණොත් අදාළ කෙනාට කතා කරන්න කොච්චර දෙනෙක් හිටියත් ඒතර ප්‍රශ්නයක් නැහැ ඒ නිසා මේ ඝන සංගණිකාවට තියෙන කැමැත්ත අපි කියන්නේ සමාජශීලී කියලා. ඝනසංගනිකාට කැමති නැති කෙනාට අපි කියන්නේ ලැජ්ජශීලී, කෝල ගති තියෙන, කෝඩු ගති තියෙන සමාජයෙන් පස ගහපු කට්ටිය කියලා කොන් කරනවා. ඉතින් අපේ දරුවෝ බුදුම තරම් අපි ඉක්මනට දාන්න හදනවා සමාජයට දාලා බොහොම ඉක්මනට ඒගොල්ලෝ බයලජ්ජ ඇරලා වික්ත ප්‍රතිබල කරන්න හදනවා. නමුත් ඒසකොට මේ සතිය පිහිටීමේ සාක්ෂණ සම්පත්තියත් එක්ක බලනකොට ඝනසංගනිකාවට ගියාට පස්සේ ඒ මොනම එකත සතියක්වත් ඇති කරගන්න අමාරුයි. නැත්නම් සංසග්ගාරාමතාව තියෙනවා. මේ ඝන සංගනිකාට ගියාට පස්සේ තමයි සංසර්ගය ඇති වෙන්නේ. නොදන්න දන කට්ටිය හම්බ වෙනවා, ඥාන පිළිම කට්ටිය හම්බ වෙනවා. ඊට පස්සේ දස්තන, සවන, සමුල්ලේපන මෛතුන සේවනයේට වැඩෙනවා. ඉතින් යනකොට නම් කවුරුවක්වත් එහෙම හිතාන යන්නේ නැහැ. නමුත් ගිහිල්ලා ලන්තුඩ වැටුණාට පස්සේ යාට අර උපේන ලද චිත්තක්ෂණය උපේන ලද වර්තමාන සති එළඹ සිට සිය කොහෙන් ගියාද හොයන්න බෑ. ඊට පස්සේ සාරිපුත්‍ර සෝන්ද කියනවා පపంచ රාමෝ හෝති පపంచ රතෝ පపంచා පపంచ රාම අනුයුක්තෝ ප්‍රපංච කරනවා කියලා කියන්නේ කෙටියෙන් කියන්න ඕන එක වටේ කියවන්න පටන් ගන්න. අතිශෝක්තිය කියලත් මේකට කියනවා. Tamanට කියන්න ඕනේ කාරණාව කියලා. ඉවර කරන්නේ නැහැ. මේක හැත් බැඳ බැඳ හැත් බැඳ බැඳ කතා කරපුවාම අන්තිමට ඒක ඇතුළත කතාවක් බාටපත් වෙනවා. ඉතින් කතන්දර ගොත ගොතයි මේක මෙහෙම වෙන්නේ නැති අර එහෙම කරන්න ඕනේ එහෙම කරන්න ඕනේ මෙහෙම කරයි. ඒකට එහෙම කෙනාට කවදාකවත් වර්තමානයේ හිත පවත්වන්න බෑ. මොකද හිත නිතරම දොඩමලුයි. ප්‍රපංච රාමතාවයි. ඉතින් භාවනා කරන්නේ නැත්නම් මේ වගේ තැනකට ආවේ නැත්නම් අපි දවසකට gedirinuru කොච්චර ප්‍රපංච කිරීමක් නැත්නම් ඇතුළත කතාවක් එහෙම නැත්නම් අනවශ්‍ය විදියට හිත කතන්දර ගොතන ගතිය තියෙනවද කියන එක ටොං ගානෙන් මනින්න බෑ. ටොං ගානෙන්වත් මනින්න බෑ. වැඩිම හිත දොඩමළු වෙලා. ඒක හොඳට පේනවා. ඒක මොකක් හරි ප්‍රශ්නයක් අහුතර කතා කරද්දී වටේට කරකවන. කාරණාවට අදාළ නැහැ. වටේට කරකෝ. ඒ නිසා ඕනේ ওই දෙබසක සංයත මේ ඒකට දෙබස් කියලා කියන සාකච්ඡාව වල දේශපාලනඥයෙක්ගේ ප්‍රශ්නයක් අහන්න බලන්න උත්තර දෙන්නේ නැටි. මම මේකට උත්තර දෙන්නම් පොඩ්ඩක් ඉතිහාසය කියලා පටන් ගන්න ඕනේ. පොඩ්ඩක් අහගෙන ඉන්න කියලා ප්‍රශ්න වැත්තක තියලා කරකෝල එනකොට කොහෙන් පටන් ගන්න කොහෙන් වුණාද දන්නේ අහගෙන ඉන්න මිනිස්සුත් කරකෝල ඇතරිය වගේ ඉස්සර කිව්දේ පතර කියන්නේ පතර කිව්දේ ඉස්සර කියන්නේ බුදුජාණන් වහන්සේ මේ විනෝඩ කියන්නේ කියන දේ කරපන්. කරන දේ කියවන්. ඉස්සලා කියපු දේ පස්සේ රැකපන්. පස්සේ කියපු දේ ඉස්සලා රැකපන්. එතකොට ධන් නිවේදනයක් වෙනවා. අද තියෙන මේ ප්‍රපංචකරණය. ඒකදී හොඳට ඕම පැහැදිලි තරුණ කෙනෙක් එක්ක කතා කරගෙන ඉන්නකොට ඒගොල්ලොන්ගේ තියෙන හිතේ තියෙන අදහස් ඒවා අපි කියන හීන ලෝක කියලා. එහෙම නැත්නම් හිතවිලි මාලිගා සිහින මාලිගා මෙහෙම ලෝකයක් තියෙන. ඉතින් මේ මනුස්සයා මරණ වෙලාවේ කොතනින් අතර ඉඳලා කොහොමද දන්නේ? ඒ ගත්ත වේගයට යනවා. ඉතින් ඒ නිසා කාටරි බද්ධික මරණයක් එහෙම නැත්නම් මංගල මරණයක් වෙන්න ඕන නම් තමන් කරන කම් කර්මාන්ත එහෙම නැත්නම් කියනවා සම්මා කම්මන්ත කියලා ප්‍රයෝජනේ සලකලා කරන්න අනවශ්‍ය දේවල් වලට යටි තදී පැහැදී කටයුතු කරන පටන් අරගත්තොත් මේ උපේන ලද චිත්තක්ෂණය කාම ඕග අයින් කරන්න ගියාට භාවනාවෙන් අපි පරියන්කේ නැගිටපුවම කාම භෝගී වෙන්න පටන් ගන්නවා. කතා වැඩි, ක්‍රියා වැඩි, නිින්ද වැඩි, සංගණිකා වැඩි, සෙනගත් එක්ක ඇලි ගලි වාතේ වැඩි, හිත ඇතුලේ කතා වැඩි. ඇත්තටම කියනවා නම් කාට හරි ඕන වුණත් ඔය හිත ඇතුලේ කතා නැත කරන්න බෑ. සෙනඟ කෙරේ ගණයා කෙරේ ඇලීම නැත කරන්න බෑ. ඒකෙම නිින්ද නැති කරන්න බෑ. කතාව නැත කරන්න බෑ. ක්‍රියා නැත කරන්න බෑ. බුදු සංසාරේ නොදන්න තාකල් ඈතක ඉඳලා අපි මේ ඔක්කොම ශිෂ්ට වැඩ කියලා කරගෙන ආවේ. සමාජයේ කවුරක්වත් කියන්නේ නැහැනේ කර්මාන්ත කරන එක වැරද්දක් කියලා. සමාජයේ කවදාකවත් කියන්නේ නැහැනේ මේ කතා කරන එක පවක් කියලා. සමාජයේ කවදාකවත් කියන්නේ නැහැනේ මේ වෙලාවට නිදාගත්තාම ඒක අකුසලයක් කියලා. මේ ඝණයා කෙරෙහි යෙදී කටයුතු කිරීම අකුසලයක් කියලා. සංගනිකාව නැත්නම් ඇලි ගලි වාදේ අකුසලයක් කියලා. මේ හිතට එන හැම හිතවිල්ලක්ම මේ අකුසලයක ලකුණක් කියලා. ඒක නිසා මෙවැනි බණක් කියන්න පුළුවන් වෙයි කියලා හිතන අතර ಜಾති අමතලා රේඩියෝ එකේ. කිව්වෙත් කොහොම හිටියේද? අද කියන කට්ටිය ඕක කොච්චර මඟහරවලද කියන්නේ? පුළුවන් තරම් කර්මාන්ත කරන්න, පුළුවන් තරම් කතා කරන්න, පුළුවන් තරම් බුදිය ගන්න, පුළුවන් තරම් ඝනසංගනිකාටය දෙන්න අපි ලක්ෂ පිංකම් කරන්නේ දසදහස් පින්කම් කරන්නේ කට්ටියෙන්ද. පුළුවන් තරම් ඇලි ගලි වාසය කරන්න. පුළුවන් ගණන් සීනමවන්න. දේශපාලන සීනමවන්න, ආර්ථික සීනමවන්න, සමාජික තීනමවන්න. ඉතින් જાතියක් වශයෙන් කොයිද යන්නේ අපි? එකෙකුට පුළුවන් ද ගැලවෙන්න? බුදුහාමුදුරගෙනම් පුළුවන් කියලා. මුළු જાතියම ප්‍රපංච කරද්දී සංසාර බය දන්න මිනිස්සයා බුදුජානනාංශේ පිරිනුවම් පාපු වෙලාවේ හැම සංඝයාම කර්මාන්තයට වැටුණා. හැම සංඝයාම ඊට ලොකුවට බුදුහාමරංගේ අවමාංගල්‍ය කරන්න ඕනේ කිය. හැම සංඝයාතනම කතාව දැන් අපි මොකද කරන්නේ? ඔක්කොම කරන වෙලාවේදී ධම්මාරාම හාමුදුරුව පැත්ත කරලා තන්නියම භාවනා කරා. ඒ අර සීරම හාමුදුරුව මේ හාමුදුරන් විරුද්ධ බුදුහාමුදුර කියලා ගතු කියලා කිව්වා. මේ පිරිනුවම් පාන්ට ඉන්න බුදුහාමුදුරන්ට ගතු කියලා කියන බාහන සංස ඔබ වහන්සේ තව දවස් මාස තුනකින් බිරණුවම් බාන මේ තීරම මේ අමංගල්‍ය ගැන කතා කරන මේ ආමතු විතරක් කාමර දොරවාගෙන භාවනා කරනවා කියලා. මේ බුදුරජාණන්සේ කතා කරලා ලැබුවා. නම්මරාමට ඉන්න කියන්නේ මොකද මරා මේ මිනිස්සු මේ උඹට දොස් කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පින්නම් පාන්න ඉස්සලා මට නිවන් දකින්නයි ඕනේ මට කර්මාන්ත ඕනෙත් නැහැ මට කතා ඕනෙත් නැහැ ඒ නිසා මම පැත්තකට වෙලා මේ ඔබ වහන්සේ ජීවමානව ඉඳදී නිවන් දකින මේ ඔක්කොම අතහැර ඊට පස්සේ බුදුරජාණන් කියනවා මං වෙනුවෙන් මේ කර්මාන්ත කරන යක්කු මේ කතා කරන යක්කු කදාකත් මට පූජා සත්කාර කරන්නේ මෙන්න පූජා සත්කාර කරන මිනිහා සීල කර්මාන්ත බහතබල සීල කතා බහතබල ගේරු ඝන ඝන සංගණිකා යෙදී සංඝයාගේ ඝනයා කෙරේ යෙදී කටයුතු කරන දේවල් අතහැරලා සංසර්ගය අතහැරලා භාවනා කරනවා අද ගිහිලා බලන්න පිරිවෙනකට. අද ගිහිලා බලන්න ඔය අධ්‍යාපන දෙන තැනක. අද ගිහිලා බලන්න ඔය ලොකු පන්සල් වල මොකද වෙන්නේ කියලා. පුදුමාකාර කර්මාන්තදී. දීකට රාජ්‍ය අනුග්‍රහයත් කරනවා බන්දලේ දායකොත් හරිම කැමැති ලොකු ලොකු වැඩ කරනවා නම් විශාල තොරන් හදනවා නම් විශාල හයියෙන් බෙර ගන්නවා නම් විශාල ස්පීකර් දා ගන්නවා නම් ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද ළඟ තැනක ඉඳගෙන කාටවත් භාවනා කරන්නවත් නැහැ ඒක නිසා අපි අපි දවසේ අපේ ආදර්ශවත් ජීවිතයක අපි කාට හරි මේ විදිහට අනවශ්‍ය කර්මාන්ත කරන්න උනන්දු කරනවද? කතාව උනන්දු කරනවද? ඝනසංගනිකා උනන්දු කරනවද? සංසර්ගය උනන්දු කරනවද? කතන්දර ගොතන්න හිතේ හිනමාන උදව් කරන ඒවා තේරම අකුසල කර්ම නිසා අපිට ගෙවන්න වෙනවා. නිසා භාවනා කරන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ භාවනා කරන එකනා ඒකට ගැළපෙන චරිතයක ඉන්නවයි කියන එක සම්පූර්ණ වෙනස් කතාවක්. ඒක නිසා වෛශ්‍යාවක් විදියට වැඩ කරන්න යන්න එපා. දරුගබක් රකින්න රාජමහේෂිකාවක් විදියට වැඩ කරනවා නම් ඒ මනුස්සයාගේ භාවනාවත් එක්කම පුදුමාකාර සිනිද්ධා තේල ධාරාව අවෝසීතියාපතෝ කියන විදියට සිනිදු තෙල් ධාරාවක්සේ ඉරියාපත ටික දවසේ කටයුතු ටික බොහොම සාන්ත වෙන්න පටන් ගන්නවා. ඒක නැතුව භාවනා කරලා මේකෙන් දිනුවක් ගන්න පුළුවන් කියලා කියනවනම් එහෙනම් ඉතින් බුදුජාණන් වහන්සේ කාටත් නිවන දෙන්න පුළුවන්කම තියෙනවා. හැම කෙනාම භාවනා කරනකොට වෙන්දට වැඩිය චාරයක්, කය වචන හිතේ හැසිරීමක් ඇති කරගන්න බැරි නම් එයා ජීවිතේට තරම් නැති භාවනාව කරන බහන තරම් නැති කෙනෙක් පාටපත් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ. ඒ කර්මාන්ත වැඩි කරගන්න නැතුව කතා වැඩි කරගන්න නැතුව නිින්ද වැඩි කරගන්න නැතුව වැඩි ඇලි ගලි වාතය ඇති කරගන්න නැතුව ගණ්‍යා කෙරේ කුලයා කෙරේ යැලෙන්නේ නැතුව හිත ප්‍රපංච කරන්නේ නැතුව නැත්නම් හීනමවන්නේ නැතුව කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා නිවන් නොදැක්කත් එයා සමාජයට පිළිලයක් වෙන්නේ නැහැ. මනුස්සයා ශිෂ්ට මිනිසෙක් වෙනවා. මහාත්ම ගතියක් ඇති වෙනවා එයාට. සදාචාරයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරන කෙනෙක්ගෙන් ඒ සමාජයට තියෙන අවුල් පාස අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අදහස බටහිර මානසිකත්වය පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ අපි මොන විදියෙ කරදර කරත් හැසිරුණත් අපි භාවනා කරනවා නිවන් දකින්න ඕන. හැසිරෙන්න ඕනේ නැහැ, ඉව ඕනේ මේ කරන්න ඕනේ කියලා. ඒක නිසා අයත්ෝ ඒ උගන්නන භාවනා ක්‍රම අනුව බලනකොට සදාචාරාත්මක වගකීමක් ඇත්තෙම නැහැ. ඒක නිසා ඒක මේ දුනාසේ කොට ලැබු අලුපුල් ගෙඩියක් තිබ්බා වගේ භාවනා අල්ලන්නේ නැහැ. අපි ඔක්කොටම තියෙනද භාවනා නොකරන ප්‍රශ්න නෙවෙයි. භාවනා කරන යෝගාවචරයක් විදිහට අපේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියන එක හැදිලා නැත්තම් ඉතින් අර උපේන භාවනා හිතින්නේ ඒ නිසා මේ සත මේ පහතබ්බ කාරණා හතරෙන් පස්සේ සාරිපුත්‍ර සෝන්සේ පෙන්වන හාන භාගිය හතරක් තියෙනවා යම් කිසි කෙනෙක් දැන හෝ නොදැන කාම යෝගයට ගැළපී කටයුතු කරනවා නම් කර්මාන්ත වැඩි, කතා වැඩි, නිින්ද වැඩි, ඝන සංගනිකාව වැඩි, ඇලි ගලි වාසය වැඩි, හිත නිතරම ප්‍රපංච කරනවා නම් අර භාවනා කරන එක ඔක්කොම එතනින් අවලංගු වෙන්න පටන් ගන්න. ඒ නිසා එයා හානියක් ඇති කර ගන්නවා Tamanටම. නමුත් සමාජ මට්ටමේ බලනකොට ඒක හානියක් නෙවෙයි. සමාජ මට්ටමේ නෙවෙයි මේ කතා කරන්නේ යෝගාවචර මට්ටමේ. ඒක නිසා භාවනා කරන අයගේ පරියංක කටයුතු අපි මේ කර්ම සාකච්ඡා කරනකොට අපි කමඨාන් සුද්ධ කරනකොට ඒක පුළුවන් තරම් සුද්ධ කරගන්නවා. නමුත් මේ යෝගාවචරය ඉදිරියට වැඩවලදී මේ කියන චර්යාව මේ කියන tempatකම පෙන්වන්නේ නැත්නම් ඒ හොද හොද මඩේ දාන කතාව තමයි තියෙන්නේ. ඒ භාවනා ලෝකෙ දිහා බලනකොට කිසිම කෙනෙකුට ඒක පිළිබඳ හැඟීමක් නැහැ. කිසිම කෙනෙකුට සදාචාරාත්මක වගවීමක් නැහැ. ඉතින් ඒ නිසා උපයන්න උත්සාහ කරාට අරස කරන දන්නේ නැහැ. ඒ නිසා යා ඒ හාන භාගීය මේ පිරියන ගති කියන එකයි මේකේ අදහස. නැත්නම් Tamanට මේ උපේන භාවනට හානි කරගන්න ගතිය දිහා බලනකොට ඒක මෙන්න මෙහෙම නිදර්ශනකින් කියත හැකියි. මේ ඇමරිකාව වගේ රටක නැත්නම් හුඟක් දියුණු රටක මේ මිනිස්සු වැඩ කරන්න ගියාම කොච්චරක් බඩු නාස්ති කරනවද නාස්ති කරනවද කියන එක. ඒ සාමාන්‍යයෙන් හෝටලෙට ගිහිල්ලා එක් මිනිස්සු හතර දෙනෙක් කෑවොත් විසිකරන ප්‍රදේශයේ මෙන්න මෙච්චර විස උස කුණු බල්දියක් පුරවන තරමට විසිකරනවා. හන්දත් විසිකරනවා, කෝප්පෙත් විසිකරනවා, පෙට්ටියත් විසිකරනවා, සීරම අරකට දාලා තමයි යන්නේ. ඒ නිසා හතර දෙනෙක් කෑවොත් කුණු බල්දිය අස් කරන්න ඕන. පුදුමාකාර නාස්තියක් තියෙනවා. ඒ ළමයෙකුට හෝ මිනිස්සෙකුට මේ හම්බ කරපු දේ වස්තු විනාශය එහෙම නැත්නම් මේ නාස්තිය කියන එක හැංගීමක්ම නැහැ. ඒකට කියනවා පාරිභෝගිකත්වය කිය. ගත්තයි පාවිච්චි කරා විශ්කර. ටෙලිවිෂන් ද, ගෙවල් දොරවල් තියෙන බඩු මුට්ටුද සීරම පාරයින්ට දාලා තිනවා. සෙනස බ්‍රහස්පතින්දට ගියොත් එහෙම ඒ වගේ රටක මේ ඕන තරම් ගෘහ භාණ්ඩ පාරයින්ට විශ්කරා. ගෙවල් මාරු කරන දවසට වෙන අලුත් සෙට් එකක් අරගත්තා. කිසි කෙනෙක් යෝගන අපේ වගේ પરම්පරාවෙන් પરම්පරාවට වැඩ කරන්නේ ඊට වැඩි යහපන් මේ උපේන ලද චිත්තක්ෂණයේ සතිය නාස්ති කරන හැටි භාවනා කරන යෝගාවචරය. එයා දන්නේ මේ උපයා ගන්න ලද සතිය කොහොමනම් අරසා කරන්ද කියලා. ඉතින් කියනවා මට හරියට නීවරණා මට හරියට සද්ද ඇහෙනවා මට හරියට හිතවිලි එනවා මට හරියට වේදනාව එනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ නැද්ද ඒකට වෙනම මේ බේතක්, ඉන්ද්‍රජාලයක් මේක නැති කරන්න කියලා. ඒ මොකද භාවනාවෙන් නැගිටපු ගමන් ඉතින් කර්මාන්තවල එනවා. ඉතින් උඩ බල වෙනවා. ඉතින් ඝන සංගණිකාවට එනවා. ඉතින් ඒ ටික අරස කරන්න පුළුවන් නම් සාරිපුත්‍ර සාංශය අපට දෙන සහතිකේ තමයි මරණයේදීවත් හිත කලකොල වෙන්නේ මම එයා දන්නවා මේ කොච්චර ඇලි ගලි වාසය කරත් මරණයදී තනි වෙනවයි කියලා. එයාට ඒකට ළඟා වෙන ගුණයට ලැබෙන ගුණයට කියන්නේ හුදේකලාව කියලා. ලැබෙන ගුණයට කියන්නේ අවිවේකයේ දන්නවා. එයා විස්රාමයේ දන්නවා. එයා කිසිම කෙනෙක් මොන විදිහකට කවුරුවත් අවසන් දෙන්නේ තමනුත් tempත් වෙනවා. ඒ ලැබිච්ච ලද චිත්තක්ෂණේ ලද කර්ම මේ මූල කර්මස්ථානේ පවත්තන ගතිය හොඳට yaadena ගතියකට එනවා. ඉතින් මේ දෙක නේවාසික භාවනාවක් නොකරනකොට සම්බන්ධ වෙන්නේම නැහැ. අපි තන දවසට පැයක් විතර භාවනා කරන ඉතුරු පැය 23 අපි සාමාන්‍ය එදිනදා කටයුතු කරනවා. ඒකට එක පැයක අපි තැම්පත් වෙන්න ඇරියට පැය 23ක ඇවිස්සිල්ලක් යනවා. ඊට පස්සේ යාට තේරෙන්න ඕනේ දැන් මේක මට තේරෙනවනේ පැයක් හරි කරලා පොඩි සාන්තියක් තියෙනවනම් යාට සිද්ධ වෙනවා. අපි එහෙනම් දවසම ඒ සඳහාම අප වෙලා. මේ හත අටක් භවනා කරලා අනික් ක්‍රියාකාරකම් අඩු කරලා බලන්න ගියාම මේ භාවනාවේ මේ අත්දැකීමේ යාදෙන ගතියක් එනවා. ඒක උත්මාවට කියන්නේ මේ අන්දරේට කිව්වලු අම්මා මේ පොල් ගහ බොහොම වටින දෙයක්. ඒ නිසා මේ පොල් ගහක්වත් වවපන්. එතකොට දිගට යැපෙන්න පුළුවන් කියලා. ඉතින් අන්දරේ හොඳට වලක් කවලා පොර ගිහිල්ලා දාලා ඒ පොල් ගහ වවලා රැයට ගෙදර ගේනවලු හොරු ගෙනියයි කියලා. ගිහලා ගේ ඇතුලේ තියලා පහුවෙන්ද උදේම ගිහලා ආයෙ පැත්තම්පත් කරනවා. ඊට පස්සේ හැන්දෑ වෙනකොට ගිහලා ගලවන ඇවිල්ලා ගේ තියනවා. ඉතින් අම්මා හිතවලු මේක වැවේ කියලා බannකොට පොල් ගහ හේ බාලා නෙළුම් රෝග ගතියලු තියෙන්නේ. ඊට පස්සේ ගෝලු මේ උඹට මං කියපු වැඩි කෙරෙන්නේ නැහැ. ඇයි මං කිව්වනේ? පොල් වැව්වා. හැබැයි රැයට ගෙදෙට්ට ගේනවා. ඒගොල්ලෝ උදේට ගිහලා දැම්පත් කරනවා. ඒකයි තැම්පත් කරලා එතනම තිබ්බහමයි තියෙන වෙන සංසෝ ගන්න පුළුවන්. ගලවන්නේ නැතුව එහෙම ගහ තිබ්බහමයි ආය ගලවලා ගෙදරට ගෙනල්ලා තියලා රැවුඩි ගිල් තියෙන එකටයි වගේ තමයි මේ හොද හොද මඩේ දාන කතාව. ඒ සමේ උපයා ගන්න ලද මේ චිත්තක්ෂණය එහෙම නැත්නම් මේ වර්තමානයේ නැත්නම් සතිය ආනපානේ හෝ වම දකුණේ හෝ තියාගත චිත්තක්ෂණය ආය ගලවලා හදනවට වැඩිය තව එක චිත්තක්ෂණයක් ඉදිරියට යන්න කටයුතු කෙරුවොත් ඒක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. නමුත් ඒකේ ලැබෙන ආනිසංශය කියලා නිම කරන්න බැරි තරම්. ඒක නිසා අපි මුල් දවස් දෙක තුනේ කොහොම හරි උත්සාහ කරනවා. මං කියන්නේ 100ක් පුළුවන් කියලා. ඉඳගත්තුම ඔයා කරන්න ඕනේ මේකයි කියලා. සක්මන් කරනකොට මේ මානසිකාරී යුත්තේ මේකයි. එදින්දා කටයුත්තේ තියෙන්නේ මේකයි කියලා දන්නේ නැත්නම් මම නැවතත් කියනවා කරුණාකර මූලික උපදෙස් පන්තිට අහුම්කම් දෙන්න. මම දන්නවා මෙතනින් ඉන්න 15කට 20කට යනකම්වත් වාඩි වෙලා මොකද්ද කරන්න ඕන කියන එක දන්නේ ඒ බුරුමේ පන්සිවාංශ කියන එක තන්නේ කර උගන්වන ගුරුවරයාගේ දෝෂේ. ඒ මෙච්චර ගෙවල් දොරලට හැරලා ඇවිල්ලා මේක භාවනා කරනකොට ඒ මනුස්සයා දන්නේ නැත්තම් මම මේ පරියංගට ගිහිල්ලා මොකටද මානසිකාරය යොදන්න ඕනේ කියලා ඉතින් ඒ මනුස්සයා අසරණයිනේ. සක්මන් කරනකොට මොකද්ද බලන්න ඕනේ? කොතනද මනස්කාරය දාන්නේ කියලා දන්නේ නැත්නම්. එදින්දා ජීවිතේ කටයුතු කරනකොට මනස්කාරය යුද්ධයෙන් දන්නේ නැත්නම් යෝගාවචර කිසිම දෝෂයක් නැහැ ඒක කර්මස්ථානාචාර්යවරයෙක් නැත්නම් මේ මුළු මධ්‍යස්ථානයේ අපරාධේ මනුෂ්‍ය කාලේ නාස්ති කරන. ඒ තමයි තාමත්ම බගෑ පැත්තලා ඉල්ලනවා. කාට හරි සැකයක් තියෙනවා නම් මං වාඩි වුණාට පස්සේ මනසිකාරය යොදන්නේ කොතෙන්ද කියලා. මම සක්මන් කරනකොට මොනවද බලන්න ඕනේ මොකේද මනසිකාරය යොදන්න ඕනේ කියලා. එදිනෙදා කටයුතු කරනකොට මානසිකාරය කොතෙන්ද කරන කියලා කරුණා කරලා ඒක ප්‍රධානම ප්‍රශ්න වශයෙන් අරගෙන ඒක සාකච්ඡා කරා. ඒකට මම ඉල්ලා හිටනවා සංවිධානය කරන රිට්‍රීට් ඕගනයිස් කරන අයට එයාට වෙලාව අරගෙන මේ බණපටි අහන්න දීලා ඒක දෙන්න. අඩු ගානේ ඒක දෙන්න. ඊට පස්සේ ආඩ කියන්නේ නෑ උඹට තේරෙනවනේ ඉඳගත්තර පස්සේ මේ එක හුස්මක් දැක්කත් ලොකු ජයග්‍රහණයක් කියලා. ආ එහෙමනම් ওই තියෙන සියලු දැනුම යොදලා ක්‍රමසා විදිහට මේ එක හුස්ම හුස්ම දෙකක් කරගන්න ගන්න උත්සාහය ගන්න. එච්චරයි කියන්නේ. හුස්ම තුනක් කරගන්න, හතරක් කරගන්න කියලා. පළවෙනි එකත් අල්ලලා නැත්නම් අපිට කොහොමඩක්වත් කියලා දෙන්න විදියක් නැහැ. ඒක නිසා නවකයන් පිළිබඳව අලුතින් ආපු අය පිළිබඳව මම කියන්නේ මේක ටිකක් ඕනෑමට වැඩිය බරපතල තමයි. ආධුනිකයට බරපතල තමයි. අපි දෙකොල්ලම එකතු වෙලා වාඩිලා මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න. සක්මන් කරනකොට මොනවද කරන්න කොහෙද මනස්කාරය දන්න ඕන කියලා දැනගන්න. එදිනදා වැඩ කරනකොට කොහෙද මනස්කාරය දන්න කියලා දැනගන්න. ඒක හරිද කියලා බලන්න ලිඛිතව ඉදිරිපත් කරන්න. මම ඉඳ ගන්නකොට මෙන්න බලන්න ආනාපානෙ මට පේනුනේ මෙහෙමයි. මම සක්මන් කරනකොට බලන්න ඕන දේ වම දකුණ නැත්තම් ඉන්නේ ඉරියව්ව මෙන්න පේන හැටි. එදිනදා වැඩ කරනකොට කනකොට බොනකොට යනකොට එනකොට මගේ හිත තියෙන ඉරියව්වේ නම් මෙන්න ඒක වැටහෙන්නේ නැති කියලා කියන්නේ අපි අර කාරණාව තේරුම් ගත්තද කියලා සංනිවේදනය කරන්න මේ කමඨාන් සුද්ධ කරන්න. දැන් අපි ওই කතාව නතර කරලා අපි පොඩ්ඩකට හැරෙමු යම් කිසි කෙනෙකුට අදිමොක්කේ මට්ටමට කියලා කරන්න පුළුවන් මට විනාඩි 10ක් ඉන්න පුළුවන් කියලා හිතමු ආනපානි. එහෙනම් එක දිගට විනාඩි 10ක් වම දකුණ සක්මනේ ඉන්න පුළුවන් කියලා. උන්ට එක දිගට දවසේ කටයුතු කරනකොට හුද හුදකලාව හුන්ත විවේකේ විවේකීව Tamanට මූණ අතපය හොදන්න පුළුවන් රෙද්දක් පෙරෙද්දක් හොදන්න පුළුවන් බත් ටික කන්න පුළුවන් එහෙම නැත්නම් හැතපෙන්න ගියාට පස්සේ හොඳට හැතපෙන්න පුළුවන් කියලා මේ ඉරියව්වට කයට එතනම් ඒ ඒ අවස්ථාවේ හිතේ මූල කර්මන්තේ හිත දාන්න පුළුවන් කම ලැබුණා නම් ඒක ඉතින් ගුරුවරයාගෙන් කරන තියෙන මූලික කාරණා ඉවරයි. මේකේ නඩ පින තියෙනවා. මේකේ නා ඒක දන්නවා. මෙයා මේ වාර්තා කරනවායි කියලා. මේ විදියට ගියාට පස්සේ දැන් අපි හිතනවා ආනාපානෙ ඇල්ලුවයි කියලා මම මේ වෙලාවෙන් දසන ගන්නවා. ඉතින් උගෝදෙන කියනවා මම මේ ආනාපානෙ පටවන්න හදනවායි කියලා. දැන් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඒ මිනිස්සයා මේ පෙනිච්ච ආනාපානෙ වෙනස් වෙනවට අකමැති වෙනවා. තුනී වෙනවට අකමැති වෙනවා. වෙනත් බවට පත් වෙනට අකමැති වෙලා ඉතින් ඉසాత බැඳගෙන අඬනවා. අනේ මිච්ඡර කාමයක් සහ කාම සංඥාවක් දුරු කරන්න හේතු වෙච්ච මේ ආනාපානෙ දික්ුණානේ කෙටි උනානේ නොදැනී ගියානේ මේ මේ දේවල් වලට බවට පත් වුණානේ ඇයි ඒ කියලා අර කාමයේ තා කාම සංඥා දුරු කිරීමට ඉදිරිපත් කරන ලද රූප කර්මස්ථානේ පුංචි වෙනසක් වෙච්ච ගමන් කලබල වෙන්න පටන් ගන්නවා ඒ මොකද අනිච්ච සංඥාවෙන් නෙවෙයි භාවනා දිහා බලන්නේ. නිච්ච සංඥාවෙන් මොකද ඒකේ ලොකු සේවයක් මෙයාට වෙලා තිනවා කාමයේ දුරුවන් කරන්න. කාම සංඥා දුරුවන් කරන්න අනපනි දැන් හම්බ වෙලා තිනවා. මෙයා මේක කොච්චර අල්ලගන්නවද කියනවා කාමයේ තරම්ම නම් අල්ලන්නේ මේ රූපේ අල්ලනවා ඒක පොඩ්ඩක් වෙනස් වෙච්ච ගම කලබල වෙන තරමට. ඒක ඒක මේ කාම ලෝකේ නෙවෙයි මේ කතා කරන්නේ. දැන් මේකට කියනවා රූප ලෝකේ කියලා. බුදු දනස අලුත වචනයක් දානවා. කාම ලෝකේ දුරුවන් කිරීම සඳහා ඉදිරිපත් කර ගන්නාලද රූප කර්මස්ථානයේ තියෙන මේ කය හෝ පිම්බීම හැකිලිම හෝ ආනපානෙ හෝ වම දකුණ හෝ සක්මන් ඉරියව හෝ එදිනෙදා වැඩ කරන එක මෙන්න මේක දිහා බැලුවට පස්සේ දැන් තමයි කයට හිත ගිය ගමන් එහෙන් කකියනවා මෙහෙන් දඟලනවා මෙහෙ සෑල්ලු වෙනවා මෙහෙ තද වෙනවා මෙහෙ රත් වෙනවා මෙහෙ සීතල වෙනවා දඟලනවා නලියනවා මේ මිනිස්සයා හරියට මේ මන්ත්‍රේ ජප කරලා පරල වෙච්ච කපුවෙක් වාගේ මේ කය ඇතුලේ සෙල්ලම් ටික දැක්කට පස්සේ පුදුමාකාර බයකටපත් වෙනවා මේ භාවනා කරනකොට හුනියමක් මෙහෙම නැත්නම් මේ භූත දෝෂයක් එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා මේ කරදරයක් කරලයි කියන. ඒ මොකද ඊතරම් මේ කය අල්ලබදාගෙන අරමුණ අල්ලබදාගත්ත ජීවිතයක් තියෙන්නේ. ඒ නිසා කාමයේ සහ කාම සංඥාව අයින් වුණාට ඒක ප්‍රයෝගයෙන් අයින් කරාට එයා ඒක දීලා අල්ලන රූපේ එහෙම නැත්නම් මේ කය එහෙම නැත්නම් ආස්වාදපසාදී බැඳෙන බැඳිල්ල දිහා බලනකොට හොටු ගෑනේ දීලා කැයි ගෑනේ එල්ලුවා වගේ තමයි කියන්නේ. අර ගයින් කරාට ඊගාවට එන අරමුණ කය ගත්තාම කය ආනපන ගත්තා මේක වම දවුනේ පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් පුදුමාකාර නදී හොස්සලගේ මැස්ස යන්න බැරි තරම් මේ රූප ලෝකයේ පුංචි වෙනස්කමක්වත් දැක්කහම මේක භාවනාවේ සතිය දිගට කරගෙන යන්න පුදුමාකාර අපහසුතාවකටපත් වෙනවා. ඒක හැම කෙනාට වෙන්නේ ඒක දක්ෂ යෝගාවචරයට විතරයි වෙන්නේ. ඒ නිසා අපි කාමයේ ගෙවම් කළාට කාමයේ ගෙවම් කිරීම සඳහා ඉදිරිපත් කරගන්නලද මේ රූප කර්මස්ථානේ නැත්තම් මේ ආනපානේ නැත්තම් මේ පිම්බීම හැකිලිම අල්ලන ඇල්ලිල්ල මොකාද මොකාද බදාගත්තා වගේ. ඉතින් මට ආනපානේ පෙනුන්නේ නැහැ කියලා අඬනවා. මට ආස්වාසේ විතරයි පෙන්නේ ප්‍රස්වාසේ පෙනුන්නේ නැහැ කියලා අඬනවා. ටිකක් වෙලා බලනකොට මේක නැති උනායි කියලා අඬනවා. එහෙම නැත්නම් ඒක දිහා බලනකොට මේ ඇඟ නලියනවා පේනවායි කියලා අඬනවා. එතන මේ ධක්මං කරනකොට වැනෙන්න පටන් ගන්නවායි කියනවා. එහෙම නැත්නම් එක්ක අන්ධකාර පේනවා එක්ක ආලෝක පේනවා. එහෙම නැත්නම් මේ රූප පේනවා. එහෙම නැත්නම් මේ සද්ද ඇහෙනවයි කියලා ඒ රූප ලෝකෙට ගියාට පස්සේ ඒ යෝගාවචරයාට අලුත් කිසිම දෙයකට කැමති නැති අල්ලාගත්ත රූපය අල්ලාගත්ත හැඩේ අල්ලාගත්ත ආකාරයට බැඳෙට බැඳිලා දිහා බලනකොට අර කාම ලෝකේ කාමේ ගිලීගෙන අල්ලාගත්ත ඇල්ලිල්ලම මේ රූප ලෝකේ අල්ලනවා ඉතින් ඒ නිසා ප්‍රථම ධානය ලැබපු එකන බුද්ධම විදියට මේක කරපින්නගෙන ඊට පස්සේ ඒක නැති වුණොත් එහෙම කිව්වට විශ්වාස කරන්නේ සියදීන සා ගන්න. මට උන් ධානය තිබුණා දැන් ධානය නැහැ. සියදීන සා ගන්න. මට එක නෙවෙයි දෙකක් තිබුණා දැන් ගන්න බෑ. සියදීන සා ගන්න. බුදුජානනාංශික ඉන්න කාලේ දෙන්නෙක් සියදීන සා ගත්තා. කෝධික ස්වාමීන් වහන්සේයි චන්න ස්වාමීන් වහන්සේ. ගෙන ජීවත් වෙනකන් හොඳට ධානය තිබුණා. ඒගොල්ලෝ දැනගත්තා ඕන දෙයක් කරදරයක් ආවම මට මේ රූප ධානයේ තියෙනවා. නමුත් මරණය කිට්ටුවේ කෙනෙකුට ධානයට යා ගන්න බැරි වුණා. එයා හිතුවා අනිවාර්යෙන් මෙතෙන්ද ධානයේ තියෙන්න ඕනේ. තියෙනවා. ඒ නිසා මරණ බය එනකොට මට ධානයට පිහිට අරගෙන සරණන ඉන්න පුළුවන් කියලා. අනේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ධානය නැති වුණා. මරණය කිට්ටු වෙනවා. ඇතිවෙච්ච බය කොච්චරද කියනවනම් දැලිපියෙන් බෙල්ල කපා ඒක නිසා මේ අපි කාම ලෝකේ ගෙවම් කරලා උපයන මේ රූප ලෝකයේ කියන තමකෙම රූප කර්මස්ථානය කියලා ඒකත් අනතුරු නැති ආරක්ෂක ඛේම භූමියක් නෙවෙයි ඒකේ කාම ලෝකයේ වගේම ආදීනව වගේක් තියෙනවා ආහනේ ආදීනවය කතා කරන්න ගියාම මේ කාමභෝගින් එක කතා කරන්න බෑ. භවනා සාර්ථක වෙච්ච ඇත් එක කතා කරත හැකි. ඒ කෙනා ඒ ලැබිච්ච සැපය ධානයක් භවනාව හරහා ඇතිවෙච්ච ඒ සැපේ නැති වුණාට පස්සේ සීදීනසා ගන්න මට්ටමට රූප ලෝකෙට බැඳෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ කාම ඕග කියන වගේම භව ඕග කියන වචනේ දෙනවා. කාමෝගේ ගෙවන් කෙරුවට පස්සේ අර නිවන් ලැබෙන්නේ නැහැ. ඊට වැඩිය සියුම් බන්ධණයකට අහු වෙනවා. හැබැයි ඒක කියනවා බුදුහාමුදුරුවෝ. උඹ දැන් කාම භෝගය, කාම ඕගය ගෙවන් කරාට පස්සේ නිවන නෙවෙයි හැබැයි ඒවට ඊට වැඩිය සියුම් බන්ධනයක්, රුචියක්, කැමැත්තක්, බැඳීමක් මේ අරමුණට ඇති වෙනවා. ඒක sannivedanaya කරනවා කියන එක හරිම අමාරුයි. ඒ නිසා යෝගාවචරයව කතා කරවන්න ඕනේ මේ භාවනා කරනකොට කර්මස්ථානේ මතු වුණාද නැත්තම් සතිය එළඹියද ඕ සතිය එළඹිච්චාම කොහොමද ඒක දැක්කේ ඉතින් කියනවා මම ආනාපානෙ මම දැක්කා ආනපනේ ආස්වාසිය මට සීතලට වැටුණා ප්‍රසආසිත උණුසුමට වැටුණා එතන මේක දීර්ඝව වැටුණා කෙටියට වැටුණා කියන එක සතිපට්ඨාන සූත්‍රෙත් තියෙනවානේ ඒකට මේ දීර්ඝව තියෙන වෙලාව කෙටියෙන් තියෙන වෙලාව ඊට පස්සේ අපි හිතමු මේක නොදැනෙන මට්ටමට වගේ ගියාට පස්සේ දැන් මේකේ කෝකද හොඳ එක කියලා මෙයාගෙන් ඇහුවොත් ආනපන ගුරුසුවට හුද්දට નાස්පුඩු පුරවාගෙන යන එකද හොඳ එතන ඒක ටිකක් තැම්පත් වෙලා මධ්‍යම ප්‍රමාණයට සුවිම් වෙච්ච එකද හොඳ නැත්නම් ඊටාම සීම් එකද හොඳ නැත්නම් නොදැනී ගිය එකද හොඳ කියලා ඇහුවොත් ඒ යෝගාවචරයා කොයි උත්තර දෙයිද කියලා විශ්වාස කරන්න බෑ. රූප ලෝකෙට කැමති කෙනා නැත්නම් රූප අල්ලන කෙනා ගොරෝසු ආනාපානෙටමයි කැමති. යා ඒක සිහින වෙනවට කැමතිත් නෑ, වෙනස් වෙනවට කැමතිත් නෑ, විපරිණාමයට පත් වෙනවට කැමති නෑ. යා හයියෙන් ආය හුස්ම ගන්න පටන් ගන්නවා. එයා මොකද එයා හිතනවා මේ මට කාමේතා කාම සංඥාව ගෙවන් කිරීමට උදව් වුණා වූ මේ රූප කර්මස්ථානය උදේ ඉඳලා හැන්ද වෙනකම් ළඟ තියාගන්න ඕනේ. ඒක ගොරෝසුට අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අට ගොඩාක් බණ කියන්න වෙනවා. අල්ලා ගන්නලද මේ රූප කර්මස්ථානේ ගොරෝසු නම් කෙලෙස් ගොරෝසුයි. ඒ අරමුණ සියුම් නම් කෙලෙස් සියුම්. ඒ අරමුණ ගෙවුණ නම් කෙලෙස් ගෙවුණා. මේ කදාකත් අහන නැති කතාවක්. මේ ධාම ආයාසයෙන් ලබා ගන්නාලද මුදුන්පත් කර ගන්නාලද මූණට මූණ බලා තියාහින්නක මේ අරමුණ කියලා කියන්නේ කෙලේශයක් කියලා කියන්නේ ගියාම කවුරක්වත් කැමති නෑ ඒ ඒ බව පිළිගන්න. නමුත් සරෝජනන්සේ ඒකක නිපාතේ දස මේ අංගුත්තර නිකායේ සඳහන් කරලා තියෙනවා. මම දවසුත් මතක් කරා ඒ ධර්මදේශනාවේදී තනාරම්මනා වික්කේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මනා තසින් ඊම ආරම්මනේ පහිනේ තං අකුසලම් පහියන්ති. මහණෙනි උපදින තාක්කලේ සුපදින අරමුණක් ඇතුව. අරමුණක් නැතුව නෙවෙයි. ඒ අරමුණ ගෙවි ගියොත් කෙලස් කෙවුනා. එනිසා මේ ආනාපානෙ දුන්නේ ඒක gedara ගෙනියලා සීප්පුක තියන වැඳ වැඳ ඉන්න නෙවෙයි. ඒක ගෙවෙනවා. ඕක ගත්තේ කාමේ සහ කාම සංඥාව දුරු කරන්න. හැබැයි මේ අරමුණත් ගෙවෙන සුළුයි. අන්නේ ගෙවෙනවයි කියලා කියන්නේ Tamanට තවත් පියවරකින් එනතම් භව ඕගයත් දැන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා භව ඕගේ අඩු කරනාසුළු අරමුණ පුළුවන් තරම් ගෙවම් කරනාසුළු ආකාරයට භාවනා කරන්න කියන්නේ ඉස්තරලා අපි කියන කොහොමද අරමුණ මතු කරගන්න කියලා. ඉතින් මේ මතු කරගන්න දෙන උපදේශයත් ඊට පස්සේ මතු කරගත් අරමුණ ගෙවම් කරන්න දෙන උපදේශයත් හුඟ දෙනකොට අජීර්ණයට යනවා. ඇයි මෙච්චර ආසාවෙන් මතු කරගත්ත දේ ඇයි දැන් ගෙවම් කරන්න කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් කියනවා ආනාපාන සති භික්කවේ ආනාපාන සති සමාධි භික්කවේ න එහෙම නෙවෙයි කතාව පටන් ගන්න මුට්ටස් සති සම්පජානස්ස ආනාපාන සති සමාධි භාවනාව න අනුජානාම කියලා. මෝඩයට හොඳට සතිය පිහිටුම නැති කෙනාට ආනාපානිය අල්ලන්නේ නැහැ මහණෙනි. මොකද ඒක වේලාවක එක අල්ලන්න ඕනේ. අල්ලන්න ඕනේ කාමයේ දුරුවන්. අහුණාට පස්සේ ගෙවෙන්න ඕනේ. ආන් ওই දෙකම තේරුම් ගන්න නම් මුට්ට සතිස අසම්පජානස නහං ආනපාන සතින් වදාමි. එයිසා සියුම් අරමුණු වලින් ඊටාම සියුම් දෙයක්. ඒක ගන්නකොට ගන්න ඕනේ ඒක කාමේ සහ කාම සංඥාව ගෙවම් කරන්න. ගත්තට පස්සේ දැන් කාමේ සහ කාම සංඥාවක් නැත්තම් දැන් මේ අරමුණ හිමීට ගෙවෙනකම් කටයුතු කරන්න යෑම ඒ භව රාගය නැත්නම් රූප රාගය දුරුවන් කිරීමේ කටයුත්තා. ඒක ඉතාමත්ම අමාරුයි. භාවනාවේදී කාට හරි එක කියලා දෙනවා කියන එක අමාරුයි. අමාරු වෙන මොනක්වත් නෙමෙයි මේ රූපෙට තියෙන කැමැත්ත නිසා. භව රෝගයේ සදනා රූපෙට මත්වි ඇයිද ආලෙකල මුළු කාම ලෝකෙම තියෙන්නේ මේ භව රෝගයේ හදන රූප වලට ආදරයක්. ඒක හොඳට පේනවා කාමේසා කාම සංඥාවෙන් කරපුවම අරමුණ බදාගන්න හැටි. අන්තිම අමාරුයි බෞද්ධයාට මේක උගන්වන්නේ. මොකද බෞද්ධය ඒ තරම්ම අර කාමයේ සහ කාම සංඥා අයින් කරන්න ගත්ත මේ අරමුණේ පුදුමාකාර බැඳිල්ලක් බැඳෙනවා. එයා දන්න මේ ප්‍රයෝජන සරකලා මේක ගත්තේ සාපේක්ෂව මේක ගත්තේ මේක ගත්තේ ගෙවම් කරන්නයි. එහෙම නැතු මේ gedara ගෙනියන්න නෙවෙයි කියන එක සාකච්ඡා කරන්න ගියාට පස්සේ ප්‍රසිද්ධ කියන්න පුළුවන් මේ පාඩම් බෞද්ධයට තේරෙන්නේ අබෞද්ධයට හොඳට තේරෙනවා. මේ පාඩය නාකියන්ට නාකිච්චන්ට තේරෙන්නේ පොඩි දරුවට කියපුවම හොඳට තේරෙනවා. නාකියයි නාකිච්චිය අල්ලලා බදා ගන්නවා මේක. මොකාද මොකද්ද බදාගත්තා වගේ ඊට පස්සේ ඒක හෙල්ලුම් කෑවොත් වහකරනවා. ඉසාද බඳගෙන අඬනවා. එයා දන්නේ මේ අරමුණ ගත්තේ කාමයේ අයින් කරකොට පස්සේ මේ අරමුණ දැන් ගෙවන් වෙනවා. ගෙවන් වෙන්න අරපන් කියන එක අමාරු. ඒ තේරුම් කළ දෙන්න අමාරු. මං හිතන්නේ මං ඒක මේ වෙනකොට හොඳට තේරුම් කළ දුන්නයි. මං හිතනවා හෙට හෙට දවසේ මම උත්සාහ කරන පුළුවන් විදියකට ධර්ම දේශනාවට ආපහු එන්නේ කියලා ආවට පස්සේ පොඩ්ඩක් කතා කරලා බලමු මෙච්චර උදව්වට ගත්ත මේ අඩේ ආනාපානයේ වැඩේ ඉවරනාට පස්සේ අතහැරලා යන ගමනක් තියෙන්න ඕනේ අඩේ අරන් යන්න ඕනේ කියන නැහැ ගංගෙන් එගොඩ වෙන්න හදාගත්ත මේ පහුර ගංගෙන් එගොඩුනාට පස්සේ කර තියාන යන තරම් අමන වෙන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එචා එගොඩ වෙනකන් ගනින් එගොඩ වෙනකන් ඒක අම්මා මුත්තා වගේ බදාගන්න. ඒක දුන්න රසගංගේ පාක් කළා දාන්න. නැත්තම් ඒකට තියලා යන්න. පුළුවන් වෙයි කියලා හිතනවා. පොඩ්ඩක් වයිට් එකක් දීලා බලමු. ඉතින් එතනින් මම අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. අපි මේ තේරුම් ගන්න හදන්නේ කාමෝගයට සාපේක්ෂව භවෝගය කියන එක. ඉතින් අපිටත් මේක තේරුම් කරන්න බැරි නම් මුළු ලෝකෙත් කවුරක්වත් නැහැ මේක තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා පුළුවන් කියන සංඥාවෙන් බලන්න ඒ ප්‍රයෝජන සලකලා කටයුතු කරන්න. එතකොට අපිට පොඩි ඉඩක් හම්බ වෙයි මේ සෙල්ලම කරනකොට දික්ඨියෝග ඇති වෙන හැටි. ඒක ඊට වැඩිය ගැඹුරුයි. මේ පාඩම හරහා අපට යන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුෙන් අද දවසේ ධර්ම දේශනාව නැත කරනවා. ශිරු දිනාට මේ දෙවෙනි කඩයිමත් පැන ගැනීමට මේ ධර්ම දේශනාවත් Tamange අත්දැකීමත් පොතේ දැනුමත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාය නිමාව සටහන් කරමු.